දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන පොදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරයේ පටන් ගනිමු අතර වාරයේ ආරාධනා කරමු වෙන කාට හරි සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් අතර වාරයේදී ඉදිරිපත් කරන්න කියලා. ඒ ආරාධනාව සීපත් කරලා අපි අනවා ලිඛිත ප්‍රශ්න වලින් පටන් කරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස උදෑසන පරියන්කේදී ආනාපානයට හිත යොමු කරන සිටි අවස්ථාවේ එකවරම තරංග මාලාවක් වෙන්න කෙසේ සිට පසුබ දක්වා දිවගිය බව වැටහුණි. නැවත ස්වල්ප වේලාවකින් එවන්නක් නැවත සිදුවේ. ටික වේලාවක් නිහඬව සිට හිස සිට පාදයක් දක්වා ඇති වූ මේ සංවේදීතාව ඇතිවීම වෙනස් වීම නැතිවීමයි අනිත්‍ය ලෙස මෙනෙහි කළෙමි. උදාහරණ හිස, මූහුණ, පප්පුව, බඩ, අත් පාදයේ ඇති වුණු සංවේදීන් මෙලෙස මෙනෙහි කළෙමි. දෙවන වතාවේ පරියංක භාවනාවට වාඩි වී විට වාඩි වී සිටින ඉරියව්ව වෙතට සිහිය පැවැත්වූ අතර ආනාපානය මෙනෙහි නොකර විපස්සනා භාවනාවට සිත යොමු කළෙමි. එවිට ඊතා වේගයෙන් තරංගමාලා ගලා ගිය අතර රුධිර ස්පන්දනය හා අධික රස්නයක් දහඩිය දමන ගතියක් දැනිනි. මුහුණේ ඒ ආවේගය තදින් පැවතුණු අතර ඇස්, නාසය ආදී මුහුණේ கிඳා බැස ඇති ආකාරයක් දැනිනි. ස්වාමින් වහන්සේ ඊයේ රෑ දේශනාවේදී සඳහන් කළ පරිදි <clears throat> මෙලෙස විපස්සනා භාවනාවට සිත යොමු කිරීමෙන් ක්‍රමයෙන් සත්‍ය වැඩින බව ද එලෙසම නිින්ද නොයන බවද පසුව වැටහුණි. කරුණාවෙන් පැහැදිලි කර දීමක් කරන මෙන් ඉල්ලා සිටිනවා. ඇත්තට මේක අහගෙන ඉන්නකොට එච්චර පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි භාවනා කරනකොට හැම වෙලාවෙම හිත නොදන්න පැති වලට අලුත් පැති වලට එහෙම නැත්නම් නිදහස් තැන් වලට යනවා. ඉතින් ඒක හිතේ ස්වභාවය. හිතේ ස්වභාවය යාට විවේක වෙන්න දුන්නොත් එයා අලුත් පරිශන කර කර සම්පූර්ණ තමන්ගේ ශේෂ්ඨ පුර ඇසිරෙනවා. නමුත් අපි අබ්බැහි නිසා, රුචි අචුකන් නිසා හිත පුළුවන් තරම් පටු කරලා මේ ලාභ සත්කාර සම්මාන වලට ඒක යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒක නිකන් දඟවියක් වගේ මේ භාවනාව මේ හිතට ඉතින් භාවනාවදී අපි කරන්නේ අර සීමා මරියාදාව ලයින් කරලා හිතට යන්න හදනවා. ඉතින් යන්න හදනකොට යා යම් අලුත් ප්‍රදේශයකට ගිය ගමන් තර්ක මනස ඇවිල්ලා කියනවා ඔය යන්න එපා. ඔක හොඳ නෑ. ඔය දන්න දේ හොඳයි නොදන්න දේට වැඩිය කියලා. ඒ හැම යන වෙලාවකම විචිකිච්ඡාවක් ඇති කරනවා. සැකයක් ඇති කරනවා. මේ මේකේ හොඳ නරක බලන්න තර්ක මනසට තේරුමක් නැහැ. එයා දන්නේ එයා දන්න පටු දැනුම විතරයි. ඒක මුල් කරගෙන යන ගමනක් තියෙන. ඒ නිසා අලුත් වර්ධනයන් වලට සම්ප්‍රදාන කූල හිත අනිවාර්යයෙන්ම අරස් කපනවා. විපස්සනාව කියන පැත්තෙන් නැත්තම් ඔය රැඩිකල් වාදී පැත්තේ නැත්නම් සම්ප්‍රදාන කූලට විරුද්ධ පැත්තේ තියෙන්නේ එහෙම ගිහිල්ලා ඒන තොරතුරු වලට සාදර වෙනවා. නැත්නම් ඒවට අරස් කපන්නේ නැහැ. ඉතින් එතකොට අර තමන් මේ මෙතෙක්කල් ගවේෂණය නොකරව පැති දිගේ යනකොට ඒක පුදුම අලුත් නවමුතාවයක් තියෙනවා. ඉතින් ඒ නවමුතාවේ රස විඳින කට්ටියකුත් ලෝකේ ඉන්නවා. සම්ප්‍රදාය රස විඳින කට්ටියකුත් ලෝකේ ඉන්නවා. මේ සම්ප්‍රදාය රස විඳින එක සාමාන්‍ය වයසට යන යන වැඩි වෙනවා. නවමුතාවේ රස විඳීම ස්වභාව වශයෙන් කියනවනම් මේ ළමා වයසේදී වැඩි. එහෙම නැත්නම් ආසියාකරයේ සම්ප්‍රදායට බරයි. බටහිර ලෝකේ නව අදහස් වලට බරයි දාල වශයෙන් බලනකොට. නමුත් මේකෙදි වෙන්නේ බටහිර ලෝකේ ආසියාකර ලෝකේ වයස තරුණ බාල නෙවෙයි. මුලිය ඇතුලේ වම් මොලේයි දකුණු මොලේයි අතර තියෙන සටන. වම් මොලේට රාජකාරී පවර්ලයි තියෙන්නේ අපි. එයාගේ වැඩිම පරිපාලනය තමයි. යටපත් කිරීම තමයි. අධිකාරිය තමයි. තර්ක කරන එක තමයි. රේකී ක්‍රමයට හිතන එක තමයි. ඉතින් හැම වෙලාවෙම කැත්ත පොල්ලතේ තියන තමයි ඉන්නේ. දකුණු මුලයට සියල්ලම හොඳට වැටෙනවා. ඉතින් මේ අයියා වෙලා නෙමෙයි ඒ නිසා ආයෙන්නේ නැව ලෝසන්. ඒ දකුණු වම් මුලයට වැඩ බාර දීලා කරබනේ ඉන්නවා. භාවනා කරනකොට අපි වම් මුලේ ලීන කරලා දානවා. පච කරලා දානවා. පච කරලා දාලා දකුණු මුලයට සාධාරණ අහිතියක් එහෙම නැත්නම් ප්‍රකාශ කිරීමේ ශක්තියක් ලබා දුන්නාම එයා කියනවා මේ තඩමන දෙයක් නෑ මේක ඇතුලේ ඔක්කොම තියෙනවා. සම්පූර්ණ නිදහස තියෙනවා. මේ දකුණු මලේ එයාගේ විහිම්ම පවරගෙන එයාම බලාධිකාරියක් අරගෙන මටයි තේරෙන්නේ මටයි තර්කේ දන්නේ මමයි දන්නේ මමයි ලොක්කා කියලා පැහින්දාද. ඉතින් මේ දෙක අතර තියෙන සටනේදී අපි ලේසියටත් පහසුටත් මේ මම් මොලේට ඡන්දේ දීලා ඔය නිකන් ඉන්නවා. කවුරක්වත් කැමති නැහැ මේ මනුස්ස මොලයක් වෙච්චාම දකුණු පැත්තක් තියෙනවා කියලා. ඒ දකුණු පැත්තට එන්න ඉඩ එන්න නම් මේ තර්කේන පොඩ්ඩක් දීන කරලා දාන්න. හීන කරලා දාන්න. පච කරලා දාන්න. ඒ ඒක ලේසි නෑ. මොකද එයා අවුරුදු ගාණක් කල්ප ගාණක් බලේ පවරපත් පතුරවාගෙන ඉඳලා ඒක සම්පූර්ණ කරප් වෙලාදී. ඒක සම්පූර්ණ අධිරාජ්‍යවාදී ක්‍රමයකට දුවන්නේ. ඉතින් ඒකක් බිඳලානවා කියන එක විප්ලවයේ ගාකමාරුයි. ඉතින් ඒක නිසා භාවනාවේදී විචක්‍රම කෙලස් පරිඋත්ථාන කෙලස් කියලා ඒ ආයුධ දෙක තමයි මේ තර්ක මොනසේ පාවිච්චි කරන්නේ. ඒ දෙක පොඩ්ඩක් බලමිදින්න ඕනේ. බලමිදලා අලුත් දේවල් වලට එහෙම නැත්නම් නව අදහස් වලට යනකොට තර්ක මනස කියනවා මැරෙයි අතපය කැඩෙයි අංශභාග වෙයි අපි දන්නේ නැති පැත්තකට යන්නේ දන්න තැනට වරෙන් කියලා. ඉතින් දන්න ගෙදෙට්ට එනවා දන්නේ දීග හොඳයි පුරුදු කණවෙන්දට වැඩිය කියලා. ඉතින් මේක තමයි යෝගාචර ජීවිතය කියන්නේ. ඒක නිසා නිවන් ලබනවායි කියලා හෝ දැනුමක් ලබනවායි කියලා හෝ අලුතෙන් මොනවත්ක්වත් ඕනේ නැහැ. මේ අසම පරිපාලන ක්‍රමය එයාටම පෙන්නලා මේ දෙන්නට සමතත්වයක් දෙන්න. සමතත්වයක් එනකොට දකුණු මනුස්ස කවදාකවත් අයිතිවාසිකම් ඉල්ලා හටක් කරන්නේ නැහැ. එයාට කිසි දෙයක් ඕනෙත් නැහැ. එයා දැනට ඉන්නේ පූර්ණ පිරිච්ච තත්වයක ඉන්නේ. සම්පත්‍ති කර තත්වයක ඉන්නේ. නමුත් ඒ තරම්ම සම්පත්‍තිකර தત્ත්වයේ ශක්තිය තියෙද්දී මේ තර්ක මනස ඒක තලාව බාගෙන ڇප්ප කරගෙන අධිකාරියක් පවත්වාගෙන අඳුර පාගෙන මාන්නයක් පවාගෙන මම මේ කරන්න දන්නේ මේ මේ සැප දෙන්නයි කියලා සංහාවක් ඉස්සරහින් තියාගෙන මේ තියෙන සැපේ කක්ක කරනවා. දැන තියෙන පිරිච්ච ගතිය අවුල් කරන එක තමයි කරන්නේ. ඒක නිසා පිටහටනක් නම් අපිට ලේසියි. අතුලෙක් ඉන්නවා නම් ඕම්බකට දෙවට එන ගහන එකයි තියෙන්නේ වෙඩි චින එකයි තියෙන්නේ ඉවරයි. මේකේ නෙමෙයි තියෙන අතුලෙමයි තියෙන්නේ. ඒ වගේම අපේ රුචි අරුචිකම් තියෙන්නෙම විවේකයට බාධා වෙන විදිහට. අපේ රුචි අරුචිකම් තියෙන්නෙම නාම දැනුමට බාධා කරන විදිහට. අපේ රුචි අරුචිකම් තියෙන්නෙම මේ රැඩිකල් වාදයට බාධා කරනවා. ඉතින් මේ සමාජ සත්‍යයක් ලබන්න ලබන්න ලබන්න අපේ අර ඔලමුත්‍රකම් වැඩි වෙනවා. මම මම කරලා හරි ගිහිල්ලා තියෙන මට අම්මලා තාත්තට වැඩිය හොඳයි මට ඊට වැඩිය අද හොඳයි මට ආර්ථිකය හොඳයි කියලා ඉතින් යාම අඳුර පාකට දඟලනවා එහෙම අසාර්ථක වෙච්ච චරිතවල ආධ්‍යාත්මකට යන්නෙම නැහැ අකන්නත් නැහැ බොන්නත් නැහැ කිය කිය හිණමාලි වැඩෙනවා ඉතින් මේ දෙක අතරමැද සමතුලිතතාවයක් එනවයි කියන එක කලාතුරකින් වෙන්නේ මේක වෙන්න පුළුවන් ඉතින් වෙනකොට සමතේ මාර්ගයෙන් සීලේ මාර්ගයෙන් විචක්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් සලාව බල උතින් යන්න පුළුවන්. නමුත් නව දේවල් වලට නව අදහස් වලට කැමැති ඒ සෙල්ලක්කාර ජීවිතය තුලත් හරියට බුදුචානන්සේ කියලා තියෙන ක්‍රමයේ කරනවා නම් ඔක්කොම 100%ක් සුද්ධ කරන එක නෙවෙයි. මේකේ හැකියාව තියෙනවා කියන එක. මේකේ විභවය තියෙනවායි කියන එක. මේකේ භව සම්පatti තියෙනවායි කියන එක තේරුම් ගත්තට පස්සේ යාට තේරෙන්නේ යාට හම්බ වෙන ලාභේ තමයි ආශේවන ප්‍රති විතරයි. මේකක් ඇතුලේ තියෙනවා. මම ඉන්න ඊටම යන්න මණිකක් තියෙනවා. හැබැයි ඒක ගොඩ ගන්න දිගට භාවනා කරන්න. ඒක තමයි භාවනාව කියන්නේ දන්න දේ, වරක් දැකපු දේ ගෙදර බවටපත් කරගන්න, සෙකන්ඩ් නේචරක බවටපත් කරගන්න. ඉතී දිගට වැඩ කරනවා. ඉතින් ඊට පස්සේ ආ වැඩ කරන්නේ කවුරුත් පිනවන්නවක්වත්, කවුරුත් නලවන්නවක්වත්, කිචි කවා ගන්නවක්වත්, පිට කතා ගන්නවක්වත් නෙවෙයි. දන්නවා මගේ හිතේ මේ වගේ පැත්තක් තියෙනවා. අසාධාරණ විදිහට යටපත් වෙලා අපි ලෝකයේ සාධාරණ අසාධාරණ වලට අතපයවිසි කොල්ල කෑ ගහනවා. නමුත් මේ ඇතුලේ තියෙන අසාධාරණ දකපු දවසේ හිතෙනවා මේ ලෝකයේත් එක්ක ලෝකෙ පෙන්වන්නේ ඒකෙම මැක්‍රෝ ලෙවල් එක මයික්‍රෝ ලෙවල් එක හිතේම තියෙනවා. නැත්තම් මුලේ පැත්තෙන් බලනකොට පේන්න තියෙනවා. නැත්නම් මේ පැත්තට කටයුතු කරනකොට අපි නොහිතපු තරම් දැනුම් සම්භාරයක් සර්වචන් වාසේ මානවයට දීලා තියෙනවා. මේ කෙටි මාර්ගෙට මේ මම් මොලේ ඉඳලා දකුණු මොලේට මාර වෙනවා කියලා අපේ අලුත් දැනුමින් කියන්න පුළුවන්. ඉතින් ඒක කෙරුවට පස්සේ ඒක නහට අලුතෙන් ලැබෙන දෙයක් නැහැ. තිබිච්ච එකක්ම ඒකේ මේ පිටපොට ගිය එක ආය කරකෝල පොට දිගේ බසනවා වගේ එකක් තමයි මෙතන වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංකේ ආනාපානේ සංසිඳුන අවස්ථාව වන විට මා අද්දුටුවේ ශරීරයේ තනින් තන ඇති වූ තද කිරීම උණුසුම් ස්වභාවය සහ දහඩිය ගලා යන ආකාරයේ ධාතුන්ගේ ලක්ෂණ. මේවා සංසිඳී යන අවස්ථාව වන විට ආලෝක ධාරාවක් මතුවේ. ටික වේලාවකට පසු එම ආලෝකය අවසන් වූයේ මහා අන්ධකාරයකට ඇද දැමීමෙනුයි. මෙහි සිතුවිලි හීන වී ගිය ඊටා හොඳ ස්පාසු අවස්ථාවක් ලෙස වැටහුණි. මේ தත්ත්වය විනාඩි 10කුත් 15කුත් අතර වේලාවක් රැඳී තිබුණා. නැවතත් ටිකින් ටික ධාතුන් මතුවී නතර වූයේ ශාරීරියේ සුළඟේ දෝලණය වන යමක් ආකාරයටයි. මෙම සුවදායක తත්වය පරයන්කේ අවසාන වනතුරු පැවතුණා. මේ පරයන්කේ පැවති අන්ධකාර අවස්ථාව ගැන ස්වාමින් වහන්සේගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි. ඒ ඔක්කොගෙම තියෙන සමාන වටිනාකම කාලෝකෙ තිබුණත් අන්ධකාරයට සාපේක්ෂව තියෙනවා. දෝලණයේ තියෙන ස්ථාවර தත්ත්වයට සාපේක්ෂව. ගලන ගතිය තියෙන පිටු කරන ගතියට සාපේක්ෂව ඉතින් අපේ හිතේ තියෙන මනාබමනාප කියලා ආලෝකයට වැඩිය අන්ධකාරය හොඳ නැහැ කියනවා ඒක අන්ධකාරයට වැඩිය ආලෝකය හොඳ නැහැ කියනවා ඉතින් මේ මෙතෙක් කල් අපි එක පැත්තෙන් දැනගෙනම හිටියේ දැන් භාවනා කරනකොට දෙපැත්තම පෙන්නනවා තාමත් අපේ රුචි අරුචි හොල්මන් කරනවා මේකෙන් කොටහක් හොඳයි කොටහක් නරකයි කියන්නේ නමුත් සර්වචනතිගේ සාපේක්ෂතාවය උගන්වන්නේ මේ එකකට එකක් සාපේක්ෂව මේ ලෝකේ තියෙන නිසා එකක් නරකයි එකක් හොඳයි කියන්න බෑ. හොඳ තියෙන දෙකට සාපේක්ෂව නරක තියෙනවා. නරකට සාපේක්ෂව හොඳ තියෙනවා. හොඳ විතරක් ලෝකේ හිටින්නේ නැහැ. නරක විතරක් ලෝකේ හිටින්නේ නැහැ. ඒ තමයි හොඳට නරකට, සැපට දුකට, ලාභයට පාඩුවට සමහිත පැවැත්වීමක් කියලා එකක් නොසැලෙන මනසක් තියෙනවා. ඉතින් මේ වගේ විකල්ප දෙකම එකම මනසක එකම පරියන්කයක දැකලා එකක් තෝරන එක ප්‍රතික්ෂේප කරන බවත් අල්ලගත්තොත් එයාට තියෙන්නේ මේ ප්‍රතික්ෂේප කිරීම සහ අල්ලා ගැනීම කියන එකට චේතනා පහළ නොකර අහුවෙන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැතුව කර්ම රැස් කරගන්නේ නැතුව එයා ওই නටන නාටකම නටලා ගියා වයි මම එකට අපුඩි ගහන්න යන්නත් එපා එහෙම නැත්නම් දොස් කියලා බණ්ඩ යන්නෙත් නැහැ ඒක නිසා මේකේ තියෙන සාපේක්ෂතාවය දැක්කොත් තේරෙන්න පටන් ගන්නකො භාවනාව ලැබිච්ච ලාභයක් නෙමෙයි කොයි වෙලාවෙත් ඕක තමයි ලෝකෙ සිද්ධ වෙන්නේ භාවනාවේ හැම්බෙලා තින්නේ මේකට අනුන්ගේ එකක් වගේ බලන්න පුළුවන් දර්ශනය හැම්බෙලා තියෙනවා වෙන කෙනෙක්ගේ එකක් වගේ බලන්න පුළුවන් ඒක නිසා ආවේග ජනක වෙන්නේ ඉක්මනට ආතතිගත වෙන්නේ නැහැ අසහනයටපත් වෙන්නේ නැහැ ඉතින් මේ අසහනයටපත් නොවීම ආතතිගත නොවීම වැඩි දියුණු කරන්න මෙවැනි තත්ත්වවලට නැවත නැවත නිතර නිතර මුණ දෙන්න ඕන මුණ දෙනකොට යන්න ඕනේ ලෑස්ති මනසකින්. තෝරන ගතිය තමයි තර්ක මනසේ ඇති. මේ තේරීම තියෙන තාක්කල් මට චිත්‍රය බලා ගන්න හම්බ වෙන්නේ මම ඒක පැත්තයි දකින්න. මට මේ දෙකම සාපේක්ෂතාවයට අදාළ දෙකම එකවර බලනවා කියන එක මැජික් එකක්. බලන්නම බෑ. මොකද අපිට අර නොදකින් කියන දේ පේන්නෙම නැහැ. ආශ කරන දේ විතරයි පේන්නේ. ඉතින් ඒ නිසා නොදකින්න පතන් කියන්නේත් නැතුව ආශ කරන්නේත් නැතුව දෙන්න නටනකොට අල්ලපු ගෙදර රණ්ඩුවක් වගේ වෙන්නේ. ඉතින් අපේ ගෙදර ප්‍රශ්නයක් නැහැ. අපේ ගෙදර කරගත්තොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. මේක අනුන්ගේ එකක්. මේක හේතුඵල ධර්මයක් මෙතන යන්නේ. ඔකට මම එයා ගා ගන්න ඕනෙත් නැහැ. ඌ තෝරන්න ගිහිල්ලා කරවටස් කර ගන්න ඕනෙත් නැහැ. දැක්කට නොදැක්කා වගේ අහුණට නැහැ වුණා වගේ අමාරුයක කරන්න. නමුත් මේක එවැනි ආශේවනය කරපු දේ නැවත නැවත දකින්නකොට ඒක තමයි වෙන්නේ. ඒක තමයි අපි දකින මෝරච්චකම කියලා කියන්නේ. තලතුණකම කියලා කියන්නේ මනසක තියෙන උපේක්ෂා සහගත ගතිය, తాදී ගතිය කියන්නේ මේක දැකලා gadu ගැනෙන්නේ නැතුව, හිත කරදර ගන්න නැතුව ඉන්න එක. නමුත් අපේ හිත හැදිලා තියෙන්නේ එහෙම ගණන් ගන්න නැති දෙයක් එනකොට ඒක කෙරෙහි උනන්දුවක් එන්නේ නැහැ හිතේ. උනන්දුවක් එන්න නම් මොකද අපි පක්ෂයක් කරගන්න ඕනේ. අපි අරයට ඡන්ද දෙන්නකට තමයි අපිට කෑ ගහගෙන අනිත් පක්ෂයට විරුද්ධව කෑ ගහන්න මෙයා ගැන ගුණ කතා කරන්න පුළුවන් වෙන්නේ පක්ෂග්‍රාහීත්වය හරහා. මෙතන කරන්න හදන්නේ පක්ෂ දෙකම දිහා නිගමනයකින් තොරව බලා ඉන්නකොට මොටිවේෂන් එක සම්පූර්ණ වඳ වෙලා යනවා. හිඳිලම යනවා. ඒතර ඒ වගේ දන්නේ මොකද්ද කරන්නේ කියලා. ඇයි මෙහෙම කරන්නේ කියලා. මොකද්ද මේකේ හම්බෙන ලාභය කියලා. මොන තාලෙමත් තෝරගන්න බෑ. ඉතින් ඒකට එක දෙයයි තියෙන්නේ සර්වචනාසි කියලා ශ්‍රද්ධාව. මම මේ ශ්‍රද්ධාවෙන් මේක කරන්න කියලා කියන්න පුළුවන්. නැත්තම් අපි එදිනදා ජීවිතේ වැඩක් කරන්න කියලා ඉස්සලා අපි ඒකට අර්ථකථනයක් දෙනවනේ සාධාරණීකරණයක් කරනවානේ. විභාවනා ලැබෙන අත්දැකීම් වලට සාධාරණීකරණයක් කොහොමඩක් කරන්න. කරන්න ගිය ගමන් අහුවෙනවා. එතකොට ඉල්ලුම සැපෙම නීතියට වැටෙනවා. නොලැබුණොත් තැවෙනවා. මේ සාපේක්ෂතාවය බලන්න යනවා කියලා ගියොත් කොයි එකට සමාන පූර්ණ නිගමනින් තොරව ගතක ගතේ කටයුතු කිරීමක් තියෙනවා. ඉතින් භාවනාවෙන් කරලා දෙන්නේ ඒ සාපේක්ෂතාවයට අදාළ දෙපාර්ශවෙම පේන්න හරි. නැත්තම් අපේ හිත තියෙන්නේ අන්ධ වෙලා, මුවා වෙලා, නීවරණයෙන් බැහැලා අපිට එක පැත්තයි පේන්නේ. හැම වෙලාවෙම සිද්ධියක Tamanට වාසි පැත්ත විතරයි පේන්නේ අනිත් පැත්ත කොහොමඩක්වත් කුණු වෙලා තියෙන්නේ. කොහොමඩක්වත් නැති කරන්න හිතාගෙන තියෙන්නේ. භාවනාව මේ දෙකම පෙන්නනවා. තමහරට ඒකවත් දරා ගන්න බෑ. මේකෙන් එකක් අයින් කරන්න උත්සාහ කරනවා. ඒක හරියට මේ සතිය කාසියක් දුන්නාට පස්සේ කියනවා මට මේ කාසියේ රජිනි ගොළුව පිටි පැත්ත විතරක් දෙන්න පොල් ගහ පැත්තේ පයි කිය. කාසියක් දෙනකොට එක පැත්තක් දෙන්න බෑනේ දැන්නවනම් දෙකම කලින් නැත්තම් නිකයි ඉපා. දෙකම දෙනකොට කියන නෑ නෑ මට ඕනේ අපි ඔය අතපය කාසිය උඩ දාලා ටොස් කරලා සූදු කෙලින්නේ. රජිනි කාසිය ඔළුව පැත්ත ආවොත් දෙනු. පොල් ගහ පැත්ත ආව පරාදයි කියලා ටොස් කරන්නේ. ඉතින් ඒ වගේ ගේමක් තමයි මුළු ලෝකෙම තියෙන්නේ. කාසිය කිව්වහම දෙපැත්තක් තියෙනවා. ඇත්තටම ඕක තමයි මේ ක්‍රීඩා තරගවල උගන්වන්න දාන්නේ. ජය පරාජය දෙක බාර ගන්න. නමුත් අද මොකද වෙලා තියෙන්නේ ක්‍රීඩා තරගවල? මරා ගන්නවා. ඔලිම්පික් ගේම්ස් වල මරා ගන්න. පරදින්නම බෑ. එහෙම නැත්නම් දිනන පක්ෂර පගා ගහලා ඒ මිනිස්සු කෝටි ගණන් දීලා පරදින්න කියනවා. ඒකට තමන්ගේ පැත්ත දිනනවා. ජාතික මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ. ඒ තරමටම මේ ක්‍රීඩාවක තියෙන ඒ ඒ සුන්දරත්වය ඇත්තේ නැහැ. ඉතින් ඒක හැමතැනම රිංගලා තියෙන. අපේ මනසත් එහෙමයි. අපි එක පැත්තකට කැමති. ඒ තාක්කල් අනිත් පැත්තට අන්ධකාරයක් හිටිනවා. ඒකට අන්ධ බින්දුව කියලා කියනවා. අන්ධ බින්දුව කියලා කියන්නේ බැලුවාම ඒක තන කොමඩක්වත් අපිට පේන්නේ නැහැ. පේන්නේ නැති බව පෙන්වන්න නැති වෙන තමයි ඒක හැදිලා තියෙන්නේ. ස්නායු වල වෙන්නනවා මේ අන්ද බින්දුවට වැටෙන හරිය පේන්නේ අපට. මත ඒක බැලු බැලමට පේන්නේ අපිට. අපිට පේන්නේ ඔක්කොම එකවර පේනවා වගේ කියලා තමයි. ඉතින් ඒ වගේ මේක අර භාවනාදී සම සම සමව පෙන්නකොට ඒකටත් සමහරුන්ට gadu ගෑනවා. ඊට පස්සේ ඒක දිහා මත ප්‍රකාශ නොකර තීන්දුව නොකර ඔහෙ බලාගෙන ඉන්නවා වගේ. එහෙම නැත්නම් දැක්කට නොදැක්ක වගේ බලා ඉන්නවා වගේ කියන එක සමතිදී අහුවෙන්නේ අපිට සීලෙදී අහුවෙන්නේ අපට දානෙදී අහුවෙන්නේ අපට ආගමේ අහුවෙන්නේ ඒක ආගම ධර්මයේ ඉක්මල යන්න ඕනේ ආගම ඉක්මල යන්න ඕනේ ධර්මයේදී තේරෙනවා මේ දේ සමසිතින් බැලීම තමයි මේකදී අපිට ඉගෙන ගන්න තියෙන පාඩම ඒක ඉතින් උගන්වන්න පුළුවන් එකක්ද බොක්කේ පතාජාතේම උපත්ීමේන එකක්ද කියන එක හිතා ගන්න මාරු මේක මෙතන ඇප්ලයි වෙන එක මේ බලනකොට අවශ්‍ය කියන වෙලාව වගේ අමුතු නැති වෙලාව හා සමානව සමතේ හොඳයි ගමනක් යනකොට රෙස්ට් හවුස් එකක් වගේ. වෙහෙස නිසා ගිහලා තේ ටිකක් බීලා වෙහෙස නිවා ගන්න හොඳයි. නෝ ගමන මෙන්නේ නැහැ. ඒක ඒකට ගමන නතර වෙලා. අපි අපි අපි තියෙන වෙලාවක අපි ඒක අපි දින කරන්නේ නැත්නම් තියෙනවා. අපි නැති වෙලාවක අපි ඇති කරගන්න වෙහෙසෙන් නැතුව ඉතින් නැති බව දැනගෙන ඉන්න එක තව කෙනෙකුට ඔය සතිය ඇතිවීම තේජ බල ධර්මයක්. සතිය නැතිවීම තේජ බල ධර්මයක්. අපි ඒකට සතිය ඉස්සලා <clears throat> මගේ යුතුයකමක් වඩපත් කරනවා. මේ සතිය වඩන්න උත්සාහ කරනවා. <clears throat> නමුත් අපි හිතුව 100ට 100ක් දවස පුරාම සතිය පවත් ගන්න පුළුවන් කියලා ඒක තියරිටිකල් මැක්සිමම්. මේ ලෝකෙ වෙන්නේ නැහැ ඒක. ඉතින් ඒ වගේ ඊට පස්සේ ෆ්‍රස්ට්‍රේට් කරනවා. ඉතින් දවසම කරගන්න බෑ කියන. නමුත් ඒ මනසට තේරෙනවා නම් <clears throat> මේ සතිය කියන එක උත්සාහ කරපු නිසා එන්නේ එන්නේ වෙනදට සතිය පොඩක් වැඩෙනවයි කියලා එතකොට නම් 100 100ක් ලබන එකේ සතුට තියෙන්නේ පොඩ පොඩ සතිය වැඩනවා. එතකොට ඒක තැනකට ගියාට පස්සේ පේනවා මෙතන සතිය නෑ කියලා. සතියට පේනවා සතිය නෑ කියලා. ඒක තමයි perfection එක. ඉන් එහාට perfection නෑ. ඒකෝර සතිය නැති වෙලාවේදී තම තේරුම් ගන්නවා මට මේක ආඩුපට්ටු කරන්න බෑ. මට පුළුවන් හරිය මම මෙතෙන් එකක් ගෙනාවා. ඉන් හරිය හේතුඵල ධර්මයේ සිද්ධ වෙනවා. ඒ ඒකෙම අනිපැත්තම අපි ඊයේ ධර්ම සාකච්ඡාව නෙවෙයි නිමාවේදී කෙරුවේ සතියේ කැඩිලා ආය සතියට එන වෙලාවක් එනවනේ අනේ එතෙන්ද පේන්න පටන් ගන්නවා දැන් අපි පුහුණුව කොච්චර දුර ගිහිල්ලා තියෙනවද කියනවනම් සතිය කැඩිච්ච බවට ඇතුළෙන්ම මෙකැනිසමයක් ඇවිල්ලා ආය සතියට ගෙනත් දානවා ඒකේ සතුටක් තියෙනවා ඒක මොකද අසංස්කාරිකව සිද්ධ වෙන්නේ සම්පජානව සිද්ධ වෙන්නේ චේතනිකව සිද්ධ වෙන්නේ නමුත් ආපහු පිටියකට දෙටෙනවා ආන්නේ gedare එන වෙලාවේදී ඒක සතුට වෙන්න උත්සාහ කළොත් එහෙම නැත්නම් ඒකට ග්ලෑඩ් ගේම් එක දාගත්තොත් අරුණ සතිය පිට ගියොත් විතරයි ආපහු එළියට ඇතුළට එන්නේ. ඒ නිසා සතිය පිට ගියොත් විතර සතුට වෙන්න පුළුවන්. සතිය පිට යහම ඔල මොල කමට සිද්ධ වෙනවා. ඊළ කක කක ඉන්නකොට යාට තේරෙනවා. නන්නත්තර ළඟ ඊට පස්සේ යා පාට gedare එනවා. ඒ gedare එන එක සුද්ධ ලාභෙනේ. ආයෝජනය මොකොත් නැහැ සුද්ධ ලාභේ. අන්න ඒකට සතුට වෙන පේනවා. හැම කනගාටු වෙන කාරණාවකම සතුට වෙන කාරණාවක් තියෙනවා. ඒකවල තේරෙයි දවසකට මේ ලෝකේ මොනම සිද්ධියකවත් හොඳ නරක සමබර නැති සිද්ධි නැහැ ලෝකේ. ලෝකේ ඕනම සිද්ධියකට හොඳ නරක දෙක සමබරයි. සැප දුක් දෙක සමබරයි. අපි බලන දෘෂ්ටි කෝණේ හැටියට තමයි අපිට මේක සාධාරණයි මේක අසාධාරණයි මේක හරි මේක වැරදි කියලා තියෙන්නේ. මොකද ලෝකේ අපිට දුක් දෙන්න නෙවෙයි සිද්ධි සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයකට. අපි ඔය කොටසක් අරගෙන මේක වුණා හොඳයි මේක වුණා නරකයි මේක හේතත් කරගන්නේ කොහොමද නැති එක නැති කරන්නේ කොහොමද කියලා. අපිට අදාළ නැති ශේෂ්ත්‍රයක බලාපොරොත්තු ඇති කරනවා. අපිට හැකියාවක් නැති ශේෂ්ත්‍රයක පාලනය කරන්න හදනවා. ඉතින් අන්තිමට තල්ල කඩා ගන්න තේ වෙන මොනව කරන්නේ? මේ වෙන දේ දිහා බලලා ලෝකෙ සිද්ධ වෙන්නේ න්‍යාය ධර්මයකට කම්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම තුන නියාමෙට. ඔබ මේ මේ නිකන් අර පණුවේ ඔබ මොනව කරන්නේ ඔබ දිහා බලලා. ඔබ පැහැන්නත් පැත්තලක බලන්න හිටපන්. ඒක හදපු DVD එකක් edit කරන්න බෑ අපිට තියෙන බලන එක විතරයි. ඔය edit කරන එකක් නෙමෙයි අපිට අපිලා තියෙන්නේ. යන්න යන්න බලන්න හිටපන්. ඒක නිකන් ගන්න ඕන්ජල් වගේ පේනවා. ඒ නිසා මමත් පොරක් කියලා මමත් අයියා කියලා ඉතින් ගිහිල්ලා කරන්න හදනවා. අත දාන දරන තල්ල කඩා ගන්න. එරික් ෆ්‍රොම් ඒ මම හිතන්නේ ෆීර් ඔෆ් ෆ්‍රීඩම් කියන පොතේ කියනවා. මනුෂ්‍යය විසින් හදාගත්ත මේ විශාල යන්ත්‍රේ දැති රෝධක දැත්තක් විතරයි මනුෂයා. මැෂින් එක දුවන තාලයට මේ දැත්තට කරන්න දෙයක් නැහැ. අරසුම කඩන විතරයි වෙන්නේ. උඹ අදින ඇතුමට ඇදපන් ඇදපන් වෛරෝ බරභාගේ කියලා කචු කුචු ගන්න එපා. කචු කුචු ගාවොත් දැල්ල කඩලා යනවා. යන්ත්‍ර නතර කරන්න බෑ. උඹට කොහොමද ඔක ඇක්සලරේට් කරන්නත් බෑ, ඩික්සලරේට් කරන්නත් බෑ. උඹට තියෙන බර එනකොට ඒක එහාට තල්ලු කරලා කරවන්න හිටවා. You are just a cog in the cogwheel of the man machine. පැහෙන්න හදන්න එපා. පැහෙන්න හැදුවොත් දත් දත කඩා ගන්න. එච්චරයි කියන්නේ. ඉතින් ඕක තේරෙනකොට අවුරුදු 50 වෙනවයි කියනවා. සමහර නම් 50 නෙවෙයි 100 වුණත් වෙන්නේ නැහැ. 50 වෙනකොට තේරෙනවා දැන් ඉතින් ඇස් කන පේනවා අඩුයි. අවම තියෙනකොට දකුණ තිය වෙන්නේ. ඉතින් එතකොට නම් ඉතින් ඔහ කමන්නේ නැහැ. ඉතින් උඹලට මනාපයක් කරපල්ලයි කියලා. ඉතින් බෑ. එතකොට බෑ. නිසා psychologically you are reborn at 50s කියලා කියනවා. බුදුජානක කියන ඥාන දශකයටපත් වෙන්නේ 50 දී කියලා. එතකන් ඉන්ද්‍රිය පරිපාකේ මදි. ඒ මදිකම නිසා අපිට හිතනවා මේක perfect කරන්න පුළුවන්. ඉතින් අම්මලට තාත්තලට බැරි වුණා, ඌට බැරි වුණා, ඌට බැරි වුණා මම දෙන්නම් කියලා ඉතින්. ඒක තේරුම් ගත්තට පස්සේ තියෙන කන්සර්වටිව් කන්සර්වේෂන් එක විතරයි. රෙස්ට්‍රේන්මන්ට් එක විතරයි. තල්ල කඩා ගන්න නැතුව හිටපන්. පැහිලා තල්ල කඩා ගන්න එපා. ඔබ තියෙන ටික රැක ගන්න උඹට 100 100ක් වගේම තියෙනවා. හැබැයි මේ හම්බෙච්ච නැති හරිය ගන්න ගිහිල්ලා පාලනයක් කරගන්න බැරි හරිය නටලා තල්ල ගඩාගත්තට පස්සේ අනේ අපොයි කියනවත් කවුරක් අල්ලෝකේ නැහැ. නමුත් තියෙන ටික රැකගත්තේ නැත්නම් ඒකට ඉතින් කවුරුත් මොනවා කිව්වත් වැඩක් නැහැ. නිසා ඉන්ද්‍රිය සංවරය විතරමයි සංවරය විතරමයි මිනිස්සුන්ට කරන්න පුළුවන් එකම දේ. සංවර කරගත්තොත් ඒ කියන්නේ මේ එනර්ජි රිලීස් කරන්නේ ස්ලෝ රිලීස් එක. තියෙන ඔක්කොම එකවර විනාශ කරන්න යන්නේ නැහැ. එහෙම කරගෙන ඉන්නවනම් තමයි මේ තියෙන ප්‍රභවය තියෙන එනර්ජි එක ප්‍රයෝජනවත් විදිහට නැත්නම් නාස්තිය පිණිස නොයව පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේකේ මුළු ජීවිතේම ආධ්‍යාත්මික ජීවිතේම තියෙන්නේ සීල සික්ඛා, සමාධි සික්ඛා, ප්‍රඥා සික්ඛා කියන සික්ඛා තුනක් විතරයි. සික්ඛා කියන එක කියන්නේ හික්මීම සංවරය. පින්වත් ස්වාමින්වහන්සේ ආනාපාන සතියේ යෙදෙන විට ගොරෝසු අවස්ථාවෙන් පසුව සියුම් අවස්ථාවට පැමිණෙන බව දැනෙනවා. ඊට පසුව නිමිත්තක් නැති ශූන්‍යතාවයකට පැමිණ එතන සිටීමට කැමැත්තක් දක්වනවා. මම අසා තිබෙනවා එවැනි සමාධියකට අභිනන්දනය කිරීම හේතුවෙන් උපාදානය වීමෙන් ಜಾතිය හටගන්නේ අසඤ්ඤතලයක බව. ඒ සැබෑවක්ද? ඒ සැබෑවක් නම් නිමිත්තක් නොමැති සමාධියන් හේතුන් නිසා ඇති වූ බවත් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන බවත් දැකීමෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදුනා වෙනවාද? දෙවන් සරණයි. හොඳයි ඉදිරිපත් කළ තියෙන තර්කනේ නමුත් ඔය தත්ත්වය ওই තරම්ම සරල නෑ ටිකක් ගැඹුරුයි. ඒක නිසා අපිට මෙතෙක් අපි දන්නේ නිමිත්ත සතිය නිමිත්ත සමාධිය පමණයි. නිසා ලෝකයේ සමබරව පෙන්වන්න අනිමිත්ත සතියක් අනිමිත්ත සමාධියක් කියලා ප්‍රයෝගයෙන් අඳ ගන්න කියලා පෙන්නන ඔබ තටමැව්වට ඉඳගෙන ආනාපානෙම තියෙන්න ඕනේ සතිය වඩන්න. ඕන තැනක ඕන වෙලාවක ගන්න පුළුවන් කියලා ඒ අනිමිත්ත සතිය පෙන්ලා දෙනවා. පෙන්ලා දුන්නට පස්සේ නිමිත්ත සතිය ඒකාන්තයෙන්ම ආතතිගතයි. නිමිත්ත සතිය හැම වෙලාවෙම අසහනශීලී. මොදික නැති උනාට පස්සේ කනගාටු වෙනවා. අනිමිත්ත සතිය අසහන ගතිය අඩුයි. ඒ නිසා ආධ්‍යාත්මයට ගරු කරන එක නා විවේකයට කරුකරන එක නම් මේ අනිමිත්ත සමාධියට නිමිත්ත සතියට මනාප වෙනවයි කියන එක ස්වභාවිකයි. ඉතින් ඕක තමයි මේ කුඩු ගන්නවයි කියන්නේ. ඕක තමයි මේ බොනවයි කියලා කියන්නේ. ඕක තමයි මේ එක එක බැහි වලට ගියාට පස්සේ ලෝකයෙන් අයින් වෙලා ආයතන සන්තෝෂයක් තියෙනවා මේ ගංජ බීපුවාම ඒ ඒන සූස්තියට ගියාට පස්සේ තමයි හිතන මාතෘකාදී ඔය හිත හිතා ඉන්න පුළුවන් හිත උදේ වෙනකන්වත් ආය ලෝකේ ප්‍රශ්න ඕනේ නැහැ. පේන පේන දෙපේන මැණික් වගේ ඔන්න මොකක් හරි අල්ලගෙන බල බල ඉන්න ඕන. කිසි කෙනෙකුට හානියක් කරන්න ඒ නිසා plant of wisdom කියලා කියන්නේ ගංජගහ. මොකද ඒකේ මේ ප්‍රශ්න අයින් කළා මෙතෙන් යනවා. මේ වගේම මේ අනිමිත් සමාධිය අර නිමිත්ත ගැටි ගැටි හිටපු මනුස්සයාට ලොකු සාන්තියක් වෙන නිසා ගංජාවට ඇබ්බැහි වෙන එක වගේ එකක් වෙන නිසා කාල්මාක් කිව්වා ආගම කියන්නේ අබින් කියලා. ආගම තවත් සූස්තියක් කියලා. නමුත් සර්වඥාන්ස පින්නනවා සති සති උපේක්ඛා පාරිසුද්ධින් චතුත්ථ ඥාන සමාධි කිව්වහම සතියෙන් උපේක්ඛාවෙන් ඔපණං වනලාද ආනාපානෙ නැති චතුත්ථ ඥානය හැබැයි එකට ඉඩ වෙන්නේ නැහැ. එයා දන්නවා මේක හේතුඵල ධර්මකින් එන්නේ. මේකට විපක්ෂයේ වශයෙන් නිමිත්ත සමාධිය තියෙනවා. ඉතින් මේක අරූප ධානය වල ගිහිල්ලා තව සුද්ධ කරලා අහකින් සංඥායතන ගියාට පස්සේ ආකාශයක් නැති විඥානයක් නැති ආකින්චඤ්ඤායතනම කිසිත් නැති එකක් තියෙනවා. ඊටත් වැඩිය ගැඹුරුයි. ඒක ඊටත් වැඩිය ආකර්ෂණය වෙන සුළුයි. ඒක තමයි අසඤ්ඤ තලය කියලා කියන්නේ. ඒකට ගියාට පස්සේ පිටා මේක මේ ලෝකෙටයි දෙකක් නෙමෙයි කෘත්‍රිම දෙයක්. ලෝකයක් විඳින්න පුළුවන්. නමුත් මුළු දවසේම මුළු පුරාවටම මේකට යන්න බෑ මේක සාපේක්ෂව අත්දකින්න පුළුවන් කියලා. ඊට පස්සේ යා කොම්ප්‍රොමයිස් කරනවා නේව සංඥා නාසඤ්ඤාතේ. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති. ඒ කියන්නේ චිත්‍රයයි canvas එකයි දෙකම පේනවා යා. මොකක්වත් නැති කැන්වස් එක තියෙනවා. ඒක උඩ වලාකුළු පාවෙනවා. ඒක උඩ තියෙන රැලි නගිනවා. ඒක උඩ විවිධ දේවල් සිද්ධ වෙනවා. ඉතින් දන්නවා මේ යට තියෙන කැන්වස් එකට මේ වලාකුළු වල මොකොත් වෙන්නේ නැහැ. දිය රැලි වලින් දියට මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් යා දිය රැල්ල දකිනවා. ඊටපස්සෙන් තියෙන නිශ්චල දෙයක් දකිනවා. ඒකට නේව සංඥානා සංඥාතෙන් තමයි ඒ බුද්ධ ඥානරි පහළ වෙන්නේ ඉස්සලා හොයාගෙන දුන අන්තිම අවස්ථාව සංඥා ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඒ නිසා සංඥා සම්පූර්ණයෙන්ම නැති, නිමිති සම්පූර්ණයෙන්ම නැති, අරමුණු සම්පූර්ණයෙන්ම නැති එකුත් නෙවෙයි. ඒකේ වරින් වර නිමිති එනවා. නමුත් ඒ නිමිති වලට ජාතකයක් නෑ. අලගිය වැලගිය මොකක්වත් නෑ. ඔහේ ඇවිල්ලා යන්නේ දේවල්. ඉතින් ඒක තිබුණට අසුබකට මොකුත් වෙන්නේ නැහැ කියලා බලනකොට ඒ කෙනාට තේරෙන්න බඩගන මේක තමයි දවස ඇතුළත සතියෙන් බලන් ඉන්නකොට වෙන්නේ දුක් වෙනව නැති වෙනව සැප වෙනව නැති වෙනව කර එක එක දේවල් ඇවිල්ලා යනවා අපේ මෝඩ ගමනට අර දුක් අල්ලනවා අපි. අල්ලගත්තොත් ඒව නතර වෙනවා. නැත්තම් ඒවෙන් යන්න කැන්වස් එකට මොකුත් වෙන්නේ නැහැ. ඒ වගේ තැනකට ගිහිල්ලා <clears throat> ඒ හරහා සංඥා වේදිත නිරෝධයකට සංඥා සංඥාවන්ගෙන් නිරුද්ධ වෙලා නෙවෙයි සංඥාවන්ගෙන් අපි විමුක්තිය ලබන්නේ සංඥාවල් ගිවං කරලම නෙවෙයි ගිවං කරන තැනත් දැකලා මේ සංඥා ඇවිල්ලා ගියාට ඒක ස්ථිර කැලලක් ඇති කරන්නේ නැහැ. හානියක් කරන්නේ නැහැ. සංඥා පවණයි කියලා දැනගන්න. වේදනාව ඇවිල්ලා ගියාට ඒකෙන් ස්ථිර ලකුණක් කලයකට වගේ කරන්නේ නැහැ. ඒව එන්නේ යණ්ඩයි. සැපේ ආවොත් දුක තියලා යනවා. දුක ආවොත් සැප තියලා නැතරම් චපල වෙවුවා. ඒ නිසා සංඥා වේදනා දෙක චිත්‍රයේ විදිහට දකිනවා. ඒ Nirodhaය කැන්වස් එක විදිහට දකිනවා. එතකොට සැප දුක් නැතුව නෙමෙයි තියෙන්නේ නෙළුම්පතේ තිබ්බ වතුර කඳුල. නෙළුම්පත පුංගවන්නේ නැහැ. ඇලවෙච්ච ගමන් හැලෙනවා. ඒ නිසා නෙළුම්පතේ වතුර තිබුණට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් රබර් ග්ලව් එකක් දාලා ඉවරලා ඉලෙක්ට්‍රිසිටි අත ගෑවට මොකොත් වෙන්නේ නැහැ. දැන් නැති මිනිහෙක් කෑ ගහන ඉර දිනවා අයියෝ අත ගන්න බෑ මැරෙයි කියලා. හැබැයි ග්ලව් එකේ තුවාල තියෙනවනම් අත ගන්න එපා. සර්වඥයන්ද කියනවා අතේ විෂ තුවාල නැත්නම් ඉසුභාජින්ට අත දෙන්නට බයෙන් ඉපයි කියන. ඉස විසම තමයි. නමුත් අතේ තුවාල නැත්තම් බත් දාපන් කියන. අන්නේ විදිහට ඉමුනිටි එක කරන් දෙනවා. දේවල් ලෝකෙන් අයින් කරලා නෙමෙයි අපි මේ සැප ලබන්නේ. ඒවා කරේ දාගන්න නැතුව. ඒකට අපි කියන්නේ සිංහලෙන් දුක් කරදර ගන්න එපා. main thing is not to worry. එන්සාර මූජි කියන ක්‍රමංශය කියනවා. මේ worries වලට frustration වලට මේ depression වලට මගේ හිත නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් මගේ හිතට පුළුවන් ඔය කුණු කන්දල් නැතුව ඉන්න. That's it. ඒක ඇවිල්ලා අඬාගෙන ගෙටකවදින්න හදනවා. අනේ ඔයා නැතුව මට මොනවක්වත් කරගන්න බෑ කියලා එන්නේ මොකද්ද? ડિප්‍රෙෂන් එකක්. ෆ්‍රස්ට්‍රේෂන් එකක්. මානසික ආතතියක්. ඉතින් අර කියන්නේ ඔබට ඕන ඔය පිළේ හිටපන්. මේ උඹ නැතුව මට ඉන්න පුළුවන්. මේ ළඟදී රෂ්‍යාවල පුටින් කතා කරලා කිව්වා ඒ කට්ටියත් ওই ලංකාවේ තිබුණනේ මේ සාලියා නීතිය. මොකද මහලාල් කතා නම් මන. රුසියාවටත් ගිහිල්ලා මුස්ලිම් කට්ටිය කියලා තිබුණා ඒ මුස්ලිම් අයිතිවාසිකම් දෙන්නේ කියලා. පුටින් කියන්නේ මම හිතන්නේ දැනට ඉන්න දනවල. එයා කලා කියලා තිබුණා මේ සුළු జాතිය නැහැ කියලා රුසියාවට ගහනක් නැහැ. සුළු జాතියට ඕන රුසියාව උඹලා මෙහෙ හිටපල්ලා. හැබැයි අපිට නීති දාන්න එන්නවා. උඹලා නැතුණා අපිට ප්‍රශ්නයක් නැහැ. විනාඩි 5ක් ක්ලැප් කරාලු පාර්ලිමේන්තුවේ. සුළුජාති නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්. උඹලා ඉන්නවනම් පැහැ නැතුව උඹලා ගෙදර තියාගෙන හිටපළ අපිට නීති දාන්න එන්න එපා. අපිට පුළුවන් උඹලා නැතුව. තොපිට එපානම් අපවාරයක් අපා අපිට තහස් වාරයකට තොපි එපයි කියලා. ඔය ෆ්‍රස්ට්‍රේෂන් එකට අයින් කරන්න තියෙන්නේ. අපි වෙන්නේ ෆ්‍රස්ට්‍රේෂ්ට් වෙන එක අපි අයිතිවාසිකම් කරගෙන ජීවත් වෙලා තියෙන්නේ. ෆ්‍රස්ට්‍රේෂන් නැහැ නැත්නම් මොකද්ද ජීවිතේ ඇති වැඩේ? අල්ලමු ගෙදර කතා කරලා කියන්න දෙයක් නැහැ. ටෙලිෆෝන් කරලා මොනවා කියන්නේ? ෆ්‍රස්ට්‍රේෂන් එකක් තියෙනවා නම් අරයටත් කියන්න ඕනේ මෙයාටත් කියන්න පුළුවන් පත්තරෙත් දාන්න ඕනේ රේඩියෝ එකටත් දෙන්න ඕනේ BBC එකටත් දෙන්න ඕනේ ෆ්‍රස්ට්‍රේෂන් එක තමයි ඉවරන්න හදන්නේ ෆ්‍රස්ට්‍රේෂන් එක කතාවල කියන්නේ උඹට මාව නැතුව බැරි බෑ බෑ දැනගනි මට පුළුවන් උඹ නැතුව ඉන්න ඒ தත්වලදී ඕන කොම්ප්‍රොමයිස් එකක් ගහපම මම ඔබ ගැන වග වෙන්නේ නැහැ කියලා. එතකොට මේ දෙයකින් වොරි කරන ගතිය කනගාටු වෙන ගතිය අපි හිතන්නේ ඒක මානවයිති මේ සදාචාරයක් කියලා. අපි හිතන්නේ ඒක මේ සමාජ ජීවිත වෙන සමාජ වගකීමක් කියලා. ඉතින් මලකෙදෙට ගියාම අඬන්න නැතුව ආවම හරි අප්සෙට්. අඬන්න ඕනේ ටිකක්. දැන් මලකෙද අත් ආච්චි මැරිච්ච දවසේ අඬන්න කවුරුත් නැත්නම් අප්පැත්ත කරන මීගමුවෙන් කියනවා අඬන ගෑනු දෙන්නෙක්. ඒ ගැනට වෙනම ගෙවනවා. ඒ ගැන බත් කාලා හොඳටම අඬනවා මිනිහ ගාව ඉඳගෙන. නැත්තම් ගෙදර මිනිස්සුන්ට ලැජ්ජයි. ඔන්න ඕම නීතියක් හදාගත්ත. ඒ කියන්නේ ඉල්ලගෙන කරන පරිප්පුවක් තියෙනවා. කියනකොට නම් මේක ලේසි හැබැයි කරන්න ගියාට පස්සේ ආවිට පුදුම ආසාවක් තියෙනවා දුකක් එන්නේ ඉස්සලා ඒකට වරි කරන්න. නිවුස් අහනවා කියන්නේ ඕන ඔකට. ටෙලිවිෂන් බලනවා කියන්නේ ඕකට. පත්‍රය වන්නවා කියන්නේ ඕකට මොකද මේ වෙලාවේ හැටියට මල්ල හිස් කොහෙන් හරි කුණු කන්දලයක් මේකට දාන්නවා. දැම්මේ නැත්තම් ඉන්න බෑ. භාවනා කරනකොටත් ඔක්කොම જાතියනවා. ඒ චමුද්‍රජාන්ද කියන මේවා සංඥා වශයෙන්, වේදනා වශයෙන්, මනෝ විකාරය නැත්තම් මනෝපුබ්බං වදී වශයෙන් බලලා අවතියෙන් ඉවෙන්නේ යන්න බව, උපදින තාක්ෂේ වල නැති වෙන බවට හිත තනන එක තමයි නැත්තම්. දුක් කරදර නොගැනීමට හිත සනා ගැනීම තමයි මෝරච්චකම කියලා කියන්නේ. සම්මානිත සමාධිය තියෙන්දි වෙනාවේ අදිසිය එක දේව සංඥා නායතනයේද එමය සංවේය බැරිමත් එහෙම මොකද්ද වෙන්නේ? කියන්නේ ඇත්තටම එහෙම කියන්න බෑ. මොකද්ද වෙන්නේ කියලා කියන්න බෑ. නමුත් මේ කල්පනාව නේව සංඥා නාශාන්තයේ ප්‍රධානම විෂය. නිව සංඥානාස නිව සංඥායත අකින්චඤ්ඤා දෙන විශාලම විස තමයි. ඒකට ආවට පස්සෙත් අපි මොකක් හරි ප්‍රොජෙක්ෂන් එකක් දාලා කල්පනා කරනවා. එහෙම කියනවා තේනවා. පිරිසිදුකමක ඉන්න කැමති නෑ අපි. ජරාව ගෑවුනොත් දැන් මොකද කරන්නේ? සබන් ගෙනාවෙත් නෑ, ටිෂු පේපරකුත් නෑ, ජංගල ජරාව ගෑවිලා නෑ තව. ඉතින් ටෙන්ෂන් එක තියෙනවා ටිෂු පේපර් ඩබල් ප්ලයි තියෙන එක ගන්නවද සිංගල් ප්ලයි තියෙන එක ගන්නවද සබන් ගෙනාවෙත් නැහැ වතුරක් නැහැ කියලා ඉතින් කල්පනා කරනවා අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ පෑදෙතියට බොරදී එක කරන එක තමයි මොකද එහෙම නිකු පිට අතර භයානකයි ස්වාමීන් වහන්සේ එහෙනම් හරි හරිව භයානකයි ඒ කියන්නේ මම දැනටවත් දැන් එහෙම ඒ මේ ඕනම දෙයක ඕනම දෙක අනිශ්චිතතාවයක් භයානකමක් ඇති කිරීමට විචිකිච්ඡාවල කිසිම ලැජ්ජාවක් නැහැ. විචිකිච්ඡා කියන්නේ එහෙම එකක්. ඒක කෙලෙසයක්. ඉතින් අපිට යන්න ඕනේ කරදරයට කනගාටුකට කනගාටුවකට හිතලා තැවෙන්න පුළුවන්. දැන් දෙමාපියෝ අම් දරුවෝ ගැන තැවෙනකොට ගොඩක් කලකට තැවෙන්නේ දරුවා ඊට වැඩි ජොලි ඉන්නවා තමයි. නමුත් අම්මලා තාත්තලා වරි කරනවා අනේ මේකට අවශ්‍ය සැප ලැබුණත් දන්නේ නැහැ කියලා. මම ඉස්සල්ලාම මහලුපල්ම ගිය වෙලාවේදී අපිට තිබුණ අවුරුද්දක වැඩ පිළිලක් අපේ යන අවුරුද්ද අපේ යන අවුරුද්ද මාස 6යි තිබුණේ අපිට. ගිහිල්ලා මම පළවෙනි සැරේ ගෙදර එනකොට ආවට පස්සේ අම්මා බත් එක බෙදලා දීලා ඔක්කොම වැට නැත කරලා මයි ළඟටලා ඉඳගෙන බත් කන දිහා බලන්නේ. මයි ළඟ කොහොම ඉස්සල්ලාම ගෙදරින් පිට වෙච්ච දවසේ මම එදා වෙනකන් කවදාකවත් පිටකින්දලා නැහැ කොහෙවත්. දවස් තුනක් බත් කන්න බැරි වුණාලු. මුද මං කන්න ගියාම හැයෙන්න බත් කරනවා. මම මට අම්මා බත් එක දෙනකොට අම්මගේ බුණ පේන්නේ නැහැ මට. රුවන්වැලි සායවක බෙදලා දීලා අම්මා හරි ආසයි ඒකට හැබැයි අනුන් දැනගන්නවට කැමති නැහැ. කවුරුත් මෙච්චර කනවා. ඉතින් මට බත් එක දීලා කන ගමන් කල්පනා කරලා කියනවා අඬනව නෙමෙයි කියනවා දවස් තුනක් උනෝකා හිටල ඔබට ඇති වෙන්න බත් අම්මුණක් දන්නේ නැහැ. ඒ ගෙදරින් පිට ගිය දවසේ තුන්වෙනි දවසේ ඉවසන්නම් බැල්ලු බඩගින්නේ. ඊට පස්සේ මං ඇඬුවා මං කලහ කළා වැඩක් නැහැ නේ. කියලා මම බත් ටිකක් කෑවා. ඇත්තටම උඹට ඇති වෙන කන්න හමුණාද කියලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා මං ඒ ගියාට පස්සේ මට ස්ටුඩන්ට් සබ්වෝඩන් කියලා පෝස්ට් එකක් හම්බුණා. ස්ටුඩන්ට් සබ්වෝඩන් තියෙන කැම්පෙල්ල ඉවරනාට පස්සේ කුසිරි කියලා කණ එකයි. ඉතින් ජෝන් අයියා ඉන්නේ බෙදනවා ඇති වෙන්න බෙදනවා. අර ඔක්කොටම තොගේට බෙදන වෙලාවේ ගානට බෙදන්නේ. පහන් කාලයි මාජරින් කෑල්ලයි සම්බෝලය උදේට දෙනවා. ඉතින් මට තියෙන ඇති වෙන්න කතැහැකිමට. ඊටසේ මං කව මගේ මං ගෙවපු සල්ලිත් මට අපහු ගෙව්වා. මම යන් තමිල් ගර්ල් කෙනෙකුයි ස්ටුඩන්ට්ස් අම්බොන්නයි අම්මා අම්මේ ඇති කිව්වා. ඇති වෙන්න කන්න හමුණගේ. එත්තකන් හැම වෙලාවෙම අම්මාති රසට කෑමක් ඉවිච්ච ගමන් අම්මා අඬනවා. අනේ අරකට මේ කන්න හම්බෙනවද දන්නේ නැහැ කියලා. හැබැයි මට අම්මා දකින්නකම් අම්මා මං ගැන එහෙම හිතන්න බෑ මං දන්නේ නැහැ. මට ගිය තැන මං කන එකයි මම කරන්නේ. අම්මා කන හදනද කියලා මං බලන්න යන්නේ ඒ තමයි අම්මලා අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි පුතුන් රජුන් කරන්නයි. ඉතින් පුතු ඒ විදිහට අම්මා දිහා සලකන්නේ නැතුව වෙන්න පුළුවන් අපැත්තට අසාධාරණ ඇති. නමුත් මේකට මම දරුවෙක් වශයෙන් අම්මට මොනවද මං කරන්න පුළුවන්? මම ළඩ මේක තන්නේ කරලා ලයන්විත කමෙන් බොක්කෙන් කරුණාවෙන් එන එකක් කියලා. මට එහෙම ෆීලිං එකක් නැහැ. ඉතින් මේ මේක කෙලෙසක් කියලා කියන්න වෙන්නේ. ඉතින් ඒක කියන්නත් දුකයි අම්මටනේ. මේක හේතුවක් හොයනවා අපි මොකකින් හරි. අපි ඒකට දයනුකම්පාව කියනවා, මෛත්‍රිය කියනවා, පරහිතකාමී කියනවා මොන හරි එකකින්. අම්පිච්චි දෙක කාලා බුදිය ගන්න වෙනුවට නීව සංඥා නා සංඥා කියලා මැරුණොත් දැන් මොකද කරන්නේ? මේක තමයි මේක තමයි මේ විචිකිච්ඡාවේ ස්වභාවය. කිසිම පහදරමක් ඕනේ නැහැ. හදාගෙන එතෙන්ට ගිහිල්ලා නේව සංඥානාසයෙන් ගිය බින්නටත් වැඩිය හොරි කරනවා. තව ගිහිල්ලත් නැහැ. ඒකයි මේ කියන්නේ මේ බවාගෙන කරන පරිප්පුවක් තියෙන. ඇදගෙන නාන්නේ. unrealistic. ඒ ක්වෙස්චන් එක අහනකොට Hindu සාධුවරු අහන්නේ who is asking this question කියලා. මගේ ඊගෝ එකනේ මේ ප්‍රශ්න නගන්නේ. මගේ තණ්හාවනේ මේ ප්‍රශ්න කරන්නේ. මගේ මාන්නෙනේ මේ ප්‍රශ්න කරන්නේ. ওই තුන විතරනේ මම සඳහන් වෙන කවුරුත් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ ඇනලයිස් කරලා උත්තර දෙනකොට වැඩිය මේක මට ඉන්නේ තණ්හාවෙන්ද? නැත්නම් මාන්නෙන්ද? නැත්නම් මේ මමයා කියන පදනමෙන්ද කියලා ගත්තොත් ප්‍රශ්නේ අහලා ලියලා ඉවරලා තමන්ම ඉගෙන බැලුවොත් සෝස් එක පේනවා. දැන් මේ ප්‍රශ්නේ ප්‍රශ්නේ පැන නගින්නේ තණ්හාවකටද? නිව සංඥා නාසාරිර ගියාම මොකක්වත් නැති නිසා මට මේ කනේ අජින මොටෝ නැති වෙනවා. නම්මන කැමරා සලචිනවනේ. ඒකට ආසාවද? එහෙම නැත්නම් මට ඕන නැති දෙයක් වුණා. ඒක මගේ මාන්නයට ලැජ්ජාවක්. නැත්නම් මමයා වැඩ පෙන්නන්න නැහනේ. පාළු තැනක ඉන්නකොට අපි පේන විදිහ නිසා මම නැත කොහෙන්ද මේ ප්‍රශ්නේ එන්නේ? they should have a lack vacuum they should have මොකක් හරි අඩුවක් එදින් තමයි ප්‍රශ්නේ පැන්නගන්නේ. ඉතින් ඒ ප්‍රශ්නෙට සොරණ මේ උත්තර බලාපොරොත්තු වෙනවා සෝස් එකේම පේනවා. මේකෙන් තහවුරු කරන්න හදන්නේ තණ්හාමාන දිට්ඨි තහවුරු කරනවා තව අපි. ඇති වෙච්ච එක හඳුනාගත්තොත් අපි ඒක එතනින්ම නතර කරන්නත් පුළුවන්. ඒකට තේරෙනවා මේක මේ අතාත්තික පදනමකින් ඇවිල්ලා තියෙන කියලා. විචිකිච්ඡා ස්වභාවය කරනවා. විචිකිච්ඡා ස්වභාව අතාත්වික වදනකින් එන්නේ. හැබැයි ස්වර්ණමය ප්‍රශ්නයක් උත්තර දී ගන්න බැරි උත්තරයක්. ප්‍රශ්න තියා බලනකොට අදාළ නැහැ. අදාළ නැතිකම තියෙනවා. ඒක කියනවා කියනකොට මාන්නයට රිදෙනවා. තණ්හාවට රිදෙනවා. මමයට රිදෙනවා. ඒ නිසා ප්‍රශ්නේ ආනකොට මම ලබනාත්තේ කොහේයිද කොහෙන්ද දාවේ කියලා ඌ සාස්කින් ඩිස්කෂන් කියලා. මමයා තමයි. ඒක ඉතින් තමන්ම ෂෝට් සර්කිට් කරලා අල්ලගන්න පුළුවන් වුණොත් අපි මේ වගේ උත්තර දෙන්න බැරි ප්‍රශ්න ලක්ෂයක් තියාගෙන මේ ජීවිතේ අදාළක් නෑ ඒක අවබෝධයට ඕන කරන්නේත් නෑ ඒවා සර්වඥාන්සත් උත්තර දෙන ප්‍රශ්න තියෙනවා අව්‍යාකට ප්‍රශ්න අපි ඒවා අල්ලගෙන ඉතින් මේ ළඟදී මම අහගෙන මේ රේඩියෝ සාකච්ඡාවකදී වර්ණගෙන ආවලු කෙනෙක් අපි අපි දැන් මේ හම්බෙච්ච වෙලාවේ විද්වත් මණ්ඩලයක් අපි බලමු නිකන් මේ කොහෙන්ද මේ විශ්ව පටන් ගත්තේ කියලා. ආයේ පැය යනවා දන්නේ නැහැ. දැන්සි කියනවා මේක කල්පනා කරන මිනිහට උම්මත්තක වෙනවා කියලා. කල්පනා කරලා විසඳන්න බැරි එකක්. ඒ නිසා වටිනා රේඩියෝ පැයක්. වටිනා විද්වත් මණ්ඩලයක්. මෙහෙවනා කවුරුත් මේ කල්පනා කරන්නේ නැහැ. උන් ඇට්ටෝ කාලා බුදිනව පාන් කාලා අපි එහෙම නෙවෙයි. අපි ලෝකේ පටන් ගත්ත තැන හොයමු. nowhere. අතනින්ලා මෙතෙන් යනවා කියලා ගමනක් නැහැ. ඉස්සල පටන් ගත්තා. කිකිලේදී ඉස්සල පටන් ගත්ත බිත්තරේදී කියලා පටන් ගත්තොත් ප්‍රශ්නේ. කොහෙන්ද? මේ શબ્දයෙන් කියන අපේ මේ වැඩපිළිවෙල ප්‍රැග්මැටික් වෙනවා ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රශ්නයක් ඔබට ප්‍රශ්නයක් කරනතුරු ප්‍රශ්න වලට ප්‍රශ්න කරන්න යන්න එපා. Don't trouble trouble still trouble troubles you. අපි එමනේ අපි හිතනවා මේ විශේෂ ඥානය කියලා කියන්නේ ප්‍රශ්න එන්නේ ඉස්සෙල්ලා උත්තර හොයාගෙන ඉන්නවා කියලා. baseless. සාමාන්‍යයෙන් ඒක ප්‍රශ්න දෙන්නේ අදාළ නැති වෙන තියෙන ඒවා කියවන්නේ දැන් ඇතර එහෙම දැනුමක එහෙම අවශ්‍යතාවයක්වත් නැහැ මේ අපේ හිත අපේ හිත වර්තමානයේ පන්නන්න පෙන්නන මැජික් වර්තමානයේ ඉන්න එක යාට හරිම වෙහෙස කරයි. හරිම මේ කුඩල කොට්ටු උරසිපා වගේ. ඉතින් ඒකට දාන දහංගට ඔක්කොටම අපි ඥානෙ කියලා කියන එකයි වැරද්ද. ඒ අපි ඒ එන තකතිරුකම් වලට ඒ ගොජේට ඒ දෙයට ඥානෙ කියලා කියනවා. ඔබේ පක්ක සම්තිරණක වශයෙන් එන විචිකිච්ඡා වංචේති. මම මේ කල්පනා කරන්න දැන මගේ සුභ සිද්ධිය ගන්න. දෙකත් කල්පනා කරන එකට මම මේ කරන්නේ කියලා විනිශ්චයකාරයට තමයි සාධාරණීකරණය කරන්න හදන්නේ. මොකද මේ විචිකිච්ඡාව කරේ කරන්නේ. බේස්ලස් පදනමක් නැති කන්ති කාටවත් උත්තර දෙන්න බැරි එකක්. ඒ බව කියන්නේ නැහැ. එතකොට අර ප්‍රශ්න අහන එකනාගේ මාන්නෙට රිදෙනවනේ. හින්ට් එනවනේ. මම දයාගේ ආසාවට දැනුව තියාගෙන තියෙන එකට හින්ට් නිසා who is asking this question කියලා අහුවොත් බේස් එකට කියලා බැලුවොත් තණ්හාමාන දෙටි තමයි පේන්නේ. ඒ වගේ සාමාන්‍ය future planning skill නැත්නම් disaster harm නැත්නම් මොකක්ද කියන්නේ අපි කියලා ඉන්න මෙච්චර බෑ ගන්න මොන පොඩි ස්ථානයක දැන් හදාගෙන ඉන්නවා. ආතන් සීබිසෝ මෙහි ආපන් දැන් බදලා. ඔව්. ඒ වගේ plan කරපු කෙනෙක් නිකන් වගේ. අනේ අපිට අපිට plan කරන්න පුළුවන් වෙච්ච සිද්ධියකින් ගණන් කරලා ලංකාව 50000ක් මරනවා. තායිලන්තේ මෙච්චරක් ගියා. ඒ data වලින් ගන්න පුළුවන්. ඊගාට වෙන එක මේකම වෙනවද? ලොකු වෙනවද පුංචි වෙනවද කිව්වොත් අපිට plan කරනකොට දෝෂයක් නැහැ වෙච්ච එක නිසා. නමුත් මේ plan එක ඊගා වෙන එකත් එක tally වෙනවද නැද්ද කියලා බලන්න research කව research කවුරක් කරලා නැහැ. දැන් මේ මේ වගේ රටක ওই කෙනෙකුට ජීවත් වෙන්න බඳ ඉන්ෂුරන්ස් එක නැතුව. ඉන්ෂුරන්ස් එක අනිවාර්යයෙන්ම හැම කෙනෙකුටම කාර්යකර තියෙන්න ඕනේ, ගෙදරකට තියෙන්න ඕනේ කියලා. ඒකල ඔයා බලා ගන්න ඔය කාර්යයක් ගැන. ඒකට ප්‍රීමියම් එකට මොකද වෙන්නේ? කාගේ අතට දෙන්නේ? කොච්චරක් යනවද? සෙල්ලමක්ද මේක? හැම මිනිහෙක්ම හම්බ කරන පාන් රත්තලේ ගහන ඌ ඌ කාර් එකට මේ ඉන්ෂුරන්ස් එක දීලා ඌම කාර් එක හොදලා තියාගෙනත් ඉන්නවා. ඊට පස්සේ කියනවා කිසිම කාර් බිස්නස් එකක් කරන්න බෑ ඉන්ෂුරන්ස් නැතුව. ඒකට පේන්න තියෙන ෆියුචර් ප්ලෑනින් හරි කියලානේ. ඔය හැම එකකින්ම මොකද වෙන්නේ? අර මිනිහගේ පාන් කන සල්ලි ටික තමයි අර මිනිහට සල්ලි වල පීනනවා. ලොයිඩ් කම්පැනි ගැන මොකද්ද? නැවක් වතුරට දාන්න බෑ ලොයිඩ් කම්පැනි ගාන ගවන්නේ නැතුව. ඉතින් මේ මිනිස්සු සම්පූර්ණ මේ network එක හදලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ කට්ටිය නටන පදේ හැටියට ගහන පදේ හැටියට නටාගෙන ඉන්න එක. බැංකුවලින් මොනවද කරන්නේ? health insurance එක මොනවද කරන්නේ? ඊට පස්සේ ඒ අක්කම health problem ඇති කරන්නේ ඊට පස්සේ. පහුගිය විදිහේ ආපු හැම ලෙඩක්ම plan කරලා දීපුවා. දැන් කියනවා ඒඩ්ස් උනත් හදපු එකක් කියලා. ඇෆ්‍රිකන් කාර්යයට විරුද්ධව හදපු එකක් කියලා. ඊට පස්සේ මේ ඇෆ්‍රිකන් රටවල් වල 50ක් විතර 100ට මිනිස්සු මැරලා ගියාලු. උන්න දීලා තියෙන තුවායකුයි බෙඩ්ෂීට් එකකුයි ඒක මේ ඇන්ත්‍රැක්ස් වලට ඉන්ෆෙක්ට් කරලා. ඒකේ මුතිය ගන්න හැම එකම ලෙඩ වෙනවා. මුළු ජාතියෙන් 150ක් ගියාට පස්සේ තමයි දැනගත්තේ චීනෙන් බඩුව වෙලා තියෙන කියලා. හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් දුන්නට පස්සේ ප්‍රශ්න නැත්තම් අහුකේ පාරමිතිය ලෙඩක් ඇදලා දානවා. ඒ කියන්නේ පෙත් දැක්කනේ ඉන්ෂුරන්ස් එක නැතිවෙන කොහොමද වැඩේ කියලා. ඊට පස්සේ ජීවිතේට මේ ඉන්ෂුරන්ස් එක ගෙවුවට පස්සේ ගෙවපන් අදපන් වෛරෝ සංසාරේ මේක සම්පූර්ණ මැප් එක හරියට මේ බාහිරේ පේන එක. මේක තමයි මාය අපිට කරලා තියෙන වර්තමාන මොහොතේ ඉන්නේ නැති වෙන්නේ. අපිට කියන ඔහොම ඉඳලා නිකන් ඉඳලා හත්යයිද ඉස්සරහ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව. මං එන්නම්කෝ ඔයාලට මේසයක් ඕනේද ඩ්‍රොයින් ටේබල් එකක් ඕනේද පැන්සල් ඕනේද මාත් එන්න මං පියෙන් වගේ ඉන්න පොඩ්ඩක් අඳින්නකො ඉස්සරහා මාර්යා ළඟ බලාගෙන ඉන්නවා නැත්නම් අතීතය ගැන පශ්චාත්තාප වෙන එක කියනවා ඉතින් මොකද කරන්නේ ඉතින් පශ්චාත්තාප වෙන්නේ නැතුව කියලා කොහොම හරි කරන්න මේ වර්තමාන මොහොතේ මේ එකලස කඩන්ඩ ලාන හැම දෙයකටම අපි දැනුම කියලා කියලා දීලා කියනවා වර්තමාන මොහොත කියන එක අපිට මනුස්සකමත් එක්කම හම්බෙච්ච එකක්. ඒක කවුරුත් දෙන්න ඕනේ නමුත් ඊට පස්සේ හම්බෙච්ච අපේ මේ নানা ආකාර ආසවල් මාන්නකාරකම් සහ සක්කාය දිට්ඨිය නිසා අපි මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන එක පැත්තක තියලා අනාගතයට දුවනවා අනාගත සැලසුම් හොද ජීවත් වෙනවා වෙච්ච මරණය ගැන කනගාටු වෙනවා වර්තමානයේ නැහැ. ඒ නිසා ඒක දිහා බලනකොට මනසේ මායාව මේ එක්සෙන්ට්‍රික් ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න තියෙන වෙහෙස හිටියත් ඒක අපේ හිත විසින්ම සාධාරණීකරණය කරන්නේ නැතුව කොහොම නිකම්ම නිකමෙක් වගේ ඉඳලා හරියන්නේ අපිට සැලසුමක් ඉස්සරහා තියෙන්න ඕන අතීතයක් තියෙන්න ඕනේ දරුවෝ මල්ලෝ ගැන හිතන්න ඕනේ යන යන තැන තපක් තියෙන්න ඕනේ කියලා මේක අර කාම තණ්හාව භව තණ්හාවක් වශයෙන් අද හිතට අනුන් අනුන්ට අන්තං වලට බෙදා දීමට යනවා Tamanට මේ මොහොතවත් පිළිච්ච ගතියක් නැතුව ඩිස්කොලිෆයිඩ් මිනිස්සු අනුන්ගේ සැප ගැන කතා කරනවා ක්වොලිෆයිඩ් මිනිස්සෙක් කතා කරන්න යන්නෙත් නැහැ. එයා දන්න ඔය දෙන්න හදන සැප නෙවෙයි සැප කියන්නේ. සැපේ නම් ඒ මනුස්සයාට ඒ මනුස්සක මනුස්සකම වර්තමාන මොහොත. එල්වි මොහොත ළඟා කරලා දෙන එක කරලා දෙන්න තියෙනවා. ඉතින් නිසා මේ තියෙන දේ මේ මේ බුද්ධ ඥානසෙ පෙන්වන හැම දෙයකම ටිකක් ඉස්ටේට් වෙනවා. ඒක හරි ඇම්බිගියුටි එකක් තියෙනවා. ඉගෙන ගන්න ඉගෙන ගන්න තමන් නිකන් පච වෙලා තමන් නිකන් මේ හැල්ලුවට ලක් වෙලා බාල්දු වෙන ගතියක් වගේ පේන්න තියෙනවා. හැබැයි බාල්දු වෙන්නේ මමයා. හැලුවට ලක් වෙන්නේ මමයා. ඉතින් මමයා ගැන හුඟක් ලොකෝට හිතන මනුස්සයට රිදෙනවා. උන්ට ආධ්‍යාත්මයේ සංසාර දුක දන්න කෙනාට යාට තේරෙන්න පටන් ගන්නවා මේක තමයි against the grain කියලා කියන්නේ. මේක තමයි ගඟ දිගේ ඉහළට පීනනවා කියන්නේ ඒක ටිකක්. සම්ප්‍රදාන කුල ගමන ක්‍රෙඩිට් එකක් වෙනස්. Thank you. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපානසති භාවනා වේදෙන විට කිසිම දිනක රූප රූප එලි එළී නැත. සලිත වීම රස ආදී දැනී නැත. ඒ සඳහා පසුතැවීමක්ද ඒවා ලබා ගැනීමට උත්සාහයක්ද නැත. කලාතුරකින් සැහැල්ලු ගතියක්ද උදර කොටස මයින්හමක් ලෙස ව්‍යාකාරී වන බවද අත්දැක ඇත. බොහෝ විට අත්දැකෙහි දැනීම නොදැනී නැත. හුස්ම රැල්ලෙහි සතිය පිහිටුවා සිටින විට බොහෝ විට හුස්ම රැල්ල කෙටි වී යයි. සමහර විට නොදැනී යන තත්ත්වයටපත් වේ. නිදිමත නොදැනේ. බාහිර සිතුවිලි පැමිණ ඉක්මනින්ම වාගේ ඒ බව දැනගන්න. නැවත හුස්ම රැල්ලට සිත ආපසු පැමිණ. සතියට ස්තුති කර නැවතත් ආනාපාන ක්‍රියාවලිය දිගටම කරගෙන යමු. බෝරින් ගතියක් දැනේ. ඒ කලකිරි ඒ ගැන කලකිරීමක්ද නැත. සෑහෙන කලක් තිස්සේ මේ තත්වයේ සිටිමි. මේ தත්ත්වය වෙනස් කිරීමට උනන්දු විය යුතුද නැත්නම් දිගටම කෙරීගෙන යන ක්‍රියාව දෙස බලා සිටිය යුතුද? පෙරවන් සර්ණ. වෙනස් කරන්න ඕනේ නෑ. මේ මේකේ ඉන්නකොට ප්‍රතිපදාවක වර්ධනයක් තියෙනවා. කෙලෙස් අඩු ගතියක් තියෙනවා. ඒ නිසා සතුට වෙන්න කාරණා දෙකක් තියෙනවා. කියන කොහොමඩක්වත් හුඟ දෙනකොට තියෙන ආනපනහිත පීටවන්න බැරිකම. දැන් ඒකේ ප්‍රශ්නයක් නෑ. දැන් ආනපනහිත පීටලා තියෙනවා. ඒකේ උගා දෙනෙක් කියන විදිහේ ලොකු ඩ්‍රැමැටික් දේවල් නෑ. නමුත් මේ යන්තම් හුස්ම ගන්න බව තේරෙනවා. හුස්මත් එක්ක ඉන්න පුළුවන්. එතකොට චේතනා නෑ. ඒ නිසා කර්ම රැසීමකුත් නෑ. නමුත් මේ හුස්මට එන්න ඉස්සෙල්ලා කොතනද හිත තිබුණේ කියලා පොඩ්ඩක් බලන්න ඉඳගත්ත ගමන්. එතකොට ඔන්න canvas එක පෙනේ. හුස්මේ ආධාරය ඕනෙම නෑ. මෙතන කිය කෙනෙකුට විශේෂයෙන්ම ඒ හුස්ම පැන නගින්න හුස්ම බලාකුළු වගේ නම් ආකාශය බලා ගන්න. මේක සිදුවෙන පසුබිමය මෙන්න මේ ලකුණු තුන බලන්න. මේ භාවනා කරන තුල තමන්ට නිතරම මැරෙල නැති බවට මොකක් හරි සංඥාවක් තියෙනවා කියලා. නැත්තම් තමයි දන්නවද කියලා. නිින්ද කිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා. මේක තමයි බැක් canvas එක. අපි ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම මනස නැවත නැවතත් ෆීඩ්බැක් එකක් ගන්නවා මැරෙල නැති බවට. නිින්ද කිල්ල නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට. මේක හරි බෝරින්. මේ අත්දැකීම ෆ්ලැට්. ඒක සිටිජේ වාගේ. ඉතින් ඒක රෙජිස්ටර් වෙන බවක් අපි දන්නේ අපේ අපේ ඉඳුරන් ඒකට ගිය වෙලා නැහැ. අපේ ඉඳුරන් රෙජිස්ටර් වෙන්නේ waves විතරයි. fluctuation තියෙන විතරයි spikes විතරයි. ඒ නිසා අපි ඒක ඇතුළේ තියෙන ආනාපානය හොඳට දකිනවා. නැත්තම් ළඟ තියෙන තුනී වතුරේ රැල්ල අපි දකිනවා. ඈත ගැඹුරු සිටිජේ ෆ්ලැට් වගේ වෙන නිසා සෙල්ල විරලට ගිය කෙනෙක් තුනී වතුරේ ජවනිකාව දැක්කට අරක දිහා දැක්කට ඒ ගණන් ගන්න නැහැ. එම්මේ විචාර කරන්නේ රැලි පෙරලෙන හැටි. බලන්න පිටිපස්සේ තුනි ඒකාකාරී සිටිජ සිටිජ ඉම ඒක තමයි මැරෙලා නැති බවට තියෙන සංඥාව. ඒක තමයි නිින්ද කියලා නැති බවට තියෙන සංඥාව. ඒක තමයි ක්ලාන්ත වෙලා නැති බවට සංඥාව. ඒක ආනාපානේ නිදහස්. ඒ සම්පූර්ණ ස්වාධීන අදහසක්. ඒ ඒ මම මැරෙලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියලා සංඥාවචීදි කතා කරන්නත් පුළුවන්. ඒ සංඥාති පොල් ගන්නත් පුළුවන්. ඇසිලේසි කරන්නත් පුළුවන්. නාන්නත් පුළුවන්. අපි පිටිපස්සේ තියෙනවා ඒක. ආනාපානෙට ගියාට පස්සේ එතනින් මෙතෙන්ට යන්න ලේසි. මොකද ආනාපානෙ සිත් බඳන අරමුණක් නොවන නිසා. ඒක ඉන්නකොට ඉන්නකොට පේනවා පිටිපස්සේ. නිතරම ඒකට භාවය කියලා දාන තනි වචනයක් ඕන. පැවැත්ම තියෙනවා. මැරෙලා නැති බවට පැවැත්ම. නිින්ද කියලා නැති බවට පැවැත්ම. ක්ලාන්ත වෙලා නැති බවට පැවැත්ම. මේ පැවැත්ම ප්‍රകൃතිය දැක ගන්න පුළුවන් වර්තමාන මොහොත විතරයි. මේ අතීත අනාගතවල දැක ගන්න බෑ. අන්න ඒකේ හිත පවතින තාක්කල් අපිට කියන්න පුළුවන් ජීවත් වෙනවායි. ඒකෙන් අපිට තියෙන පොඩි කෑලි කෑලි තහස වෙන්නේ ඔක්කොම ජීවිතයේ ආංශික සැප විතරයි. ඉතින් මේකේ ඉන්න එක ඒකේ ඉන්න බවට ඉංගිය තමයි ආනපාන. ගොරෝසු වෙන්න පුළුවන්, සියුම් වෙන්න පුළුවන්, ප්‍රිය ප්‍රිය වෙන්න පුළුවන්, අප්‍රිය වෙන්න පුළුවන්. කොයි එක වුණත් ආනාපානෙට යන්න කලබල වෙන්නේ නැතුව හොඳට පట్టල වෙලා වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාන්න ඉන්නකොට තමයි තේරෙන පටන් ගන්න මේ ආනාපානේ දැනෙන්න කලින් කොතනද ඉඳලා තමයි මේ ආනාපානේ දැනුම පටන් අරගන්නේ ආනාපානේ නොදැනී ගියාට පස්සේ කොතෙන්ද තමයි යන්නේ ඒක එක ආශ්වාසයක් තියෙනවා එක ප්‍රශ්වාසයක් තියෙනවා. නැත්තම් මුළු ආශ්වාස ප්‍රශ්වාස මුළු පද්ධතිය පුරාමත් තියෙනවා. ඒක හැම වෙලාවෙම බෙල් ෂේප් කර්ව් එකක්. පටන් ගන්නෙ සිසිත මට්ටමේ ඉවර වෙන්නේ සිසිත මට්ටමේ. මේක අපිට ගෝචර වෙන්නේ ගොදුරු වෙන්නේ ඒකටම වැළුවේ නැත්තම්. මේ ලියන එකනට මේක බලන්න සුසුකම තියනවා කියලා මට යෝජනා කරන්න පුළුවන්. ආනපානිය නිසා බලන්න මම මැරෙලා නැති බව අත්විඳිනවා කියලා. දැන් උනත් බලදැයි. ඉන්න කියලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියලා. ඊට පස්සේ ඒක තුල ආනපාන වෙන්නත් එකයි, පිම්බීම හැකිලම් වෙන්නත් එකයි, වම දකුණ වෙන්නත් එකයි වෙන මොන ක්‍රියාකාරකම් පෙනුනත් තමයි අර මුල අමතක කරලා නැහැ. ප්‍රകൃති අමතක කරලා නැහැ. ඒ තාක්කල් තමන්ගේ වෙන වැරද්ද ප්‍රමාණ කරන්න පුළුවන්. හොඳත් ප්‍රමාණ කරන්න පුළුවන්. මොකද ඩේටම් ලයින් එක වැඩිලා තියෙන්නේ. බේස් එක. ඒ බේස් එකේ ඉන්නකොට නම් කිසිම කෙලෙසක් වෙන්නේ නැහැ. ඒක නිසා මේක සාපේක්ෂතාවේදී චිත්‍රය පිළිබඳ හොඳ විවරණයක් තියෙනවා. මේ හරහා බලුවන් නම් කැන්වස් එකක් දැක ගන්න. ඒ කැන්වස් එක දැක්කට පස්සේ මරණේ නැහැ. කැන්වස් එකේ ඉන්න තාකල් කදාකත් මරණයක් වෙන්නේ නැහැ. මරණ වුණාටත් ඒක නිකන් මාරුවක් විතරයි. ඒක හරියට කියනවා නම් මේ රැල්ලක් මෙතන ඉන්න මෙතෙන්ද තරංගයක් දිගේ එමේ යනවා කියලා අපිට පේනවනේ මුහුදුට ලක් මුහුදුට එනවයි කියලා. නමුත් ඈත තියෙන තැන බොරොප්ප කැලක් විසි කරවන්න බොරොප්පෙම හිටින්නේ නැහැ. බොරොප්පේ උඩ පාල යනවා විතරයි වෙන්නේ. හැබැයි අපිට පේන රැල්ල Taman දිහාට එනවා වගේ. ඒක මායාව. එතන වෙන්නේ එහෙම එහෙම එහෙම වෙවි තියෙන එක. ඒ නිසා අපි ඒක දිහා බලන ඒකේ දඟලට දඟලිල්ලයි රැල්ලේ දඟන දඟලිල්ලයි සිත්තේ තියෙන නොසලකිල්ල නොදලඟන ස්වරූපය බලනකොට අපි කොච්චර පොඩ්ඩක් දඟලන කතා කරන්න කියන එක තේරෙනවා. මරණයදී උච්චර බය වෙන්නේ මේ අපේ තියෙන තණ්හා මාන දිට්ඨි කඩලා යන එක විතරයි. නැත්තම් මරණයෙන් මහ ලොකු වෙනසක් වෙන්නේ මුළු චිත්තත් එක බලනකොට. ඇයි ඒ නිසා බුදුජානක සඳහන් කරන මේ දකින්න දේ. ඔබ දකින්න දේ ශූන්‍ය විදියට දකිනවා නම් මායාව ඔබ දකින්නේ නැහැ. ශුන්‍යතාලෝ ශුන්‍යත ලෝකං අවික්කස්සු මච්චු රාජාන පස්සති. ඔබ මේ දකින්න දේවල් වලට නගමක් තිබ්බ ගමන් ඒ හරහා තමයි මායාව ඔක්ක ගහන්නේ ඔබට. ඒ නිසා දකින්න දේවල් වල අරයක් නැති බව වෙනස් වෙන සුළු බව, දුක් වෙන සුළු බව, තමයි අහන්නමට්ටු කරන්න නැති බව හරහා. දකින්නේ මේ ශූන්‍ය භාවය දැක්කොත් මහරයාගේ කොක්කටම බහු වෙන්නේ නැහැ කියලා කියනවා. ඒක තමයි ඔය පසු කාලින්න දාලා තියෙන්නේ. නමුත් බුද්ධ දේශනාවේ එහෙම වචනයක් ඇදෙලා නැහැ. මේක විඥාන ස්රෝතය කියලා තියෙනවා භවග්ගය කියලා සඳහන් කරලා තියෙනවා සංඥග්ගය කියලා සඳහන් කරලා තියෙනවා සංඥාවේ යන්න පුළුවන් කෙලවර භවයේ අග ඒක පස්ස වෙනකොට මේක ෆීල් කරන්න හදපු concept එකක් තමයි භවංගය කියන එක ඒකෙන් තැහෙන ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ඒක ඒ කියන්නේ පොරොප්ප ගහිලක් කරලා තියෙන ඉස්තනක් පුරවන්න හදපු එකක් වගේ ඒක මේ ආලේ විඥානය කියලා මහායානේ හදාගෙන තියෙනවා ඒක සරච්චන්ද්‍ර මහත්තයාගේ concept early buddhist thought of concept කියන පොතේ වෙනම ආටිකල් එකක් පෙන්ලා දීලා තියෙනවා ඒ භවග්ගය වගේ වචන බුදුහාම පාවිච්චි කරලා පස්සේ භවංග කියලා අටුවායුගේදී නැත්තුවම බැරි එකක් බාටපත් වෙලා තියෙනවා නමුත් ඒක විස්තර කරන්න ගියොත් භවංගය කියනකොට අනිවාර්යයෙන්ම ආත්ම සංඥාට වැටෙනවා ඉතින් නිට්ටියව පවතින මොකක්ද එකක් තියෙනවා කිය ඒක මේ රියැක්ෂන් එකක් බුදුජානකසේ එහෙම මේ නොමග යවන සුළු වචන පාවිච්චි කරලා නැහැ. ප්‍රශ්න ලිහෙන තාලම වචන පාවිච්චි කරලා Dear Bhante, while doing walking meditation, I heard the cry of a bird. While listening to this, it was overpowered by a louder bird. I have also observed how I can listen to a particular sound by concentrating on it amidst heavy background noise. I have also observed how I can listen to a particular sound by concentrating on it amidst heavy background noise. Example, listening to Dhamma using headphones in the middle of heavy music. How does the consciousness choose and sticks with a particular sound when the eardrum is bombarded with different sound waves with similar or higher intensity? Uh, it's the same kind of question yesterday he also asked. When there is a lot of options and there are a lot of uh, opportunities, what is the criterion to select the next one? It is like a buffet diet. Many, many foods are there, but each and everyone can't, food, can't eat the whole table one has to serve to his own plate. That we call his liking and disliking. The person who serves the table is so generous, is so democratic, he tries to give all the kind of foods in order to satisfy, that is why it's called buffet. But each and every person select according to his or her wish. And two people go to the same buffet, eat it, they eat their own selection. And when they on the way back, then they are criticizing the Milwaukee table, good or bad or kind of thing. They are talking about their portion. And the, now the problem is, who decides and what decides, or rather we can say, that does that decision lead to well-being of that particular person? That is not the case. Person who is having diabetes often selects sweet foods, in specifically in the buffet diet person who is having uh, the cholesterol problem, hardly, rarely they only get the oily food, they eat it. People have alcoholic addiction, they get freely. Away from the wife and the parents, they can have access to the this thing. And after, on the way back, they say, that bloody fellow is given me unwanted thing and I am diabetes, that fellow gave me sugar. That the, your bloody foolishness your bloody idiotness, your bloody craziness only selected the food. And the whole world is a buffet diet. We are so choosy. We are so selective. Because we have a uh, very limited capacity. Vijnana can't afford everything. So therefore, before Vijnana, Sankhara is there. Sankhara is the gatekeeper he leaves only the uh, desirable thing, what Sankara thinks, they only have an appointment with Vijnana. And Sankara get the consultancy from Avijja. Avijja is your ignorance. Avijja Vajja Sankara, Sankara Vajja Vijnana. So whenever you give a varietal entertainment, what you select next is always accident, always electric, always Ungovernable, governable, not according to your agenda. That is why the Buddha says, you have no control. Even if you have a control, you select by liking and disliking, that liking and disliking never assure that selection leading to a well-being of yourself. You are always selecting what you like, not the wholesomeness. So therefore, whatever the opportunity you get, you damage by that opportunity to yourself. That is why he says, each and every will is evil. If you give a chance, you misuse it. So that is why the theism it says, you have no chance, everything is decided by God. God decide. The wrath of the God is a hate. And the gift of the God is everything. So nothing to worry. It's very easy theory. But what happened, Aquinas, he told, he asked the other the cardinals, what about education? If you, if, if you accept each and everyone has a will, we can make use this concept so that we can educate the people and after, educa after education they will be disciplined. But this will is going against the God creation. But the education is a good fact. Ultimately, all the cardinals accepted uh, each and everyone has a certain amount of will. And through that, we can educate them. So we call Aquinas is the father of education. But after educating, what happens? Nothing. Now, most of the problems we find in the universities and the lower colleges more educated people become more wild. Ultimately, Arthur now mentioned, after reading the Buddha, each and every will, any will, if you, any choice you give in front of your buffet diet, you are misusing it, you are doing harm. You don't know how to select it. Who selects? Buddha says, upadhi. That means your likings and You your habits, your karmic forces, and your culture. But they never assure the well-being of yourself. So therefore we have the choice. And having that potential, if you entertain choiceless awareness, you are at Nibbana. Without any choice, you flat. You know this is bird with the medium sound, this bird with the big sound, this is the left and right. And I have my choice. I keep them as all things, potentials or possibilities, but I never select anything, that is the only point you can say you are living. Otherwise, you are partial. Whenever you select one thing, that very selection you have to prove. That very selection you have to safeguard. And that itself is a tension because that very selected thing never exists long time, it changes. It changes without giving any uh, solace to you that concern your decision, it changes. So then you are responsible, you selected something impermanent, you selected something suffering, so your selection is ultimately end up with the utter uh, disappointment. So Buddha says, have your whole potential. You have the ability to do anything. But you see how much you can do away with anything without any intentional thing, without any willful thing, without any conscious thing. Keep the consciousness fully alert. Let the potentials to be potentials or possibilities to be potential. Don't let one possibility to collapse through your conscious decision, through your will, through your fabrication, through your volition. Uh, that is what we call, uh, we are making the full-fledged living. Moment you select, you are answerable. But our life is always decision after decision. Each and every decision going to lead to karmic forces. Or oh, you become committed. Each and every one you answer. answerable. But if you uh, live without a decision, life is so full, that is what the life up to the sixth age, age of six of a baby. They have no decisions. So it's, it's a real full of love to the whole family, even to the mother. Because babies are not selecting. You see the how much beautiful, how much contented, how much aesthetic the life of a baby. Only the difference is no decision. So if we can go back to that uh, child age, we can see the world is full of options, very green, everything new. So you are growing like anything. moment you're going to take a decision, you get crucified. Get nailed. සමහරවස ගිය අවුරුද්දේ තිබිච්ච වැඩසටහන විදිහට ඔය ප්‍රශ්න වගේ ඉදිරිපත් වෙච්ච වෙලාවක සමහරවස්සේ සංස්කාර ස්කන්ධය ගැන විස්තර කරනකොට මට මතකයි කිව්වා ඔය එක එක දේවල් තෝරා ගැනීම සංස්කාර ස්කන්ධය හරහා සිද්ධ වෙනවා කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්න පුළුවන් සම්ස්කාරකට ඒ තමයි මම කිය අවිජ්ජාවෙන් තමයි පෝෂණය ලබන්නේ පෙරදෝරුකම් ලබන්නේ සංස්කාර. සංස්කාර වර්ණාව ශෝෂණයක් කරලා විඥාණයට ෆීඩ් කරනවා. විචපච්ච සංකාර සංකාරවච්ච විඥාණය. අපි ඊට පස්සේ විඥාණය හිතන මං සියල්ල දැකලා මේ කතා කරන්නේ ඒවට විඥාණය දැකලා තියෙන්නේ සංස්කාර වලින් තොරපු ටික විතරයි. ඒ සංස්කාර කිව්වේ ඒ වෙලාවේ කරන සංස්කාර නෑ සකස් කිදි මේ දෙන දේ gediya පිටින් දෙන්නේ නැතුව ඒක සකස් කරනවා ඇඩ්ජස්ට් කරනවා දැන් බුලත් එකක් කන්න ගියාම අපි නැට්ටයි දැල්ලයි කඩලා නිකන්නේ බුලත් කොලේ නැට්ටයි කුණායි කඩලානේ කන්නේ සිංහලයා. ඒ සකස් කරන්නේ නැතුව කටේ දාන්නේ ගහක් නෑ උට. වැටකුළු කපනකොට ධාර කපල වෙනව මාළුවක් හදනවා මැද කැල වෙනව මාළුවක් හදනවා. gediye පිටින් කන්න ගියාම ඒක හරියන්නේ නෑ. ගහේ තියෙන gediyak කරන් කන්න අපි කැමති නෑ. ඒක ස්වභාවයෙන් කාපු රිලවට කවදාකවත් කැන්සර් නෑ. අපි එක නේක තම්බලා අරකින් කෑල්ලක් දාලා මේකෙන් කෑල්ලක් දාලා හරි ගස්ලා කෑවට පස්සේ ඉතින් කියනවා කොන්ගේ ෆයිබර් නැහැ කියනවා කොලෙස්ටරෝල් වැඩි උනායි කියනවා බෝතල් වල ගහලා තියෙනවා පිරිසිදු මේපැණි කියලා මී මැසලා දානවනම් වහ කනවා ඌ කවදද අපිරිසිදු මේපැණියක් හැදුවේ සීමැසි ලෝකේ කවදාකවත් අපිරිසිදු මේපැණි හදලා තියෙනවද හැම මේපැණි බෝතලෙම ගහනවා පිරිසිදු මේපැණි පිරිසිදු එලකිරි කියලා ගොන් දෙන දන්නවනම් යකෝ මං කවදාහකවත් දරුවෙකුටත් මිනිසෙකුටත් අපිරිසුදු කියලා කියලා දීලා තියෙනවා. මිනිස්සයා කියන්නේ මොනම දෙයක්වත් තියෙන දාහට ගන්න බැරි જાති සතෙක්. මේ ප්‍රොසෙසින් බිස්නස් එක කියලා තියෙන්නේ. එහෙනම් දැන් ප්‍රිසර්වටිව් තියෙන්නේ. හැම ප්‍රිසර්වටිව් එකක්ම කැසිනොජෙනික් කියලා දන්නවා. හැම ප්‍රිසර්වටිව් එකක්ම හැම කලරේෂන් එකක්ම කාසිනොජෙනික්. ඉතින් ඒක නැත්තම් අපිට මේ අර මේ ලේබල් එක නැහැනේ. ගස් වල ලේබල් එක පළගන්නේ නැහැනේ. දොඩංගෙඩි ලේබල් එක පළගන්නවා. විකුණන්න තියෙන එකේ අර බුත්තර හැටියට ලේබල් එකක් අහලා තියෙනවා. ගහේ ගෙඩියයි මේකේ අතර කොච්චර වෙනසක් තියෙනවද? දැන් හදන එක කවදා ගහේ මරච්ච කන්නේත් නැහැ. කවදාවත් නැහැ. සංස්කාර කරන්න උච්චරයි සංස්කාර කියලා කියන්නේ මේකෙන් මේකෙන් එයා අතිරේක ලාභයක් ලබන්න හදනවා. මේ විත්ති කුඩියන වාර කතා කරනවා. ඔයා පැත්තකට ඉන්නවා. නඩු කරට යාට කතා කරන්න මම තමයි මැද ඉන්න තෝල්කයා. ආන්දුරේ පින් ඇති ආන්දුන්නේ කියලා එයා තමයි නඩු කරට කතා කරන්නේ. උගත් විනිශ්චයකාරතුමනි අරු ගන්න තමස කරබනින් තමස උත කෝඩුවේ ඉන්න. අරයා කියන දේ තමයි මෙයා කියන්නේ අන්තිමට ඌට ඕන දේ තමයි කියන්නේ තෝල්කයා තමයි නඩුව තීන්දුව කරන්නේ. මේ තෝල්කයාගේ දෙල්ලම තමයි අපි ඇබිත්‍යයි කියලා කියන්නේ. ඌ ඌ තමයි වැඩේ යන්නේ සම්පූර්ණයෙන්. ඇබිත්‍යයට පුළුවන් ඕනේ දෙල්ලමක් දාන්න අභිතෙන් අහලා බලන්න. කපුවා කියන්නේ කවුද? පාදිලි කියන්නේ කවුද? අභිත්‍යගේ නම. කපුවාගේ පුතා මිදුලි පැහැරුවාට කෝවිලේ දෙයියෝ කෝපෙන්නේ නැහැ නේ. එම් වෙන්නේ නැහැ මොකද කපුවා තෙන්නේ වැඩේ තින්නේ දෙයියන් හන්සේ. කපුවගේ පුතා මිදුලි පැහැරුවට කොයිල මිදුලි පැහැරුවා දෙයියෝ කොපේ වෙන එකෙක් කියනවා තෝකගේ පැලෙන්න ඕන එක මින ගහන්න ඕන කියලා කපුවා කප්ප දාප් ගන්නවා එතන මේ සංස්කාර ටික තමයි දේශපාලනඥයන් බාර ගන්න තියෙන්නේ. ආර්ථික විශේෂඥයා, සමාජ විද්‍යාඥයා උගලට ඔක තේරෙන්නේ නැහැ. මං කරලා දෙන්න වැඩි. මම තමයි පෙරක දුර්ගා. මට පොඩි කන්සල්ටන්සි එකක් විතරක් ගන්න. හැබැයි ඒක මාසෙකට ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඔක්කොම ප්‍රශ්න ටික මට දෙන්න. අද තියෙන කන්සල්ටන්සි සර්විස් වල ඔක්කොගෙම වෙලා තියෙන්නේ අපේ දැනුම අපි එක එකකට ණයට දීලා සංස්කරණයකට බාර දීලා මේ සංස්කරණය කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ මුලින්ම අංග සංස්කරණය. වේදිකාවේ නළු නිලියන් සකස් කිරීම. මේ ඉඳපු කෙනෙක් රජ කෙනෙක් කරනවා. ඉඳපු ගාම් කෙනෙක් දොරටු පාලෙක් කරනවා. ඉතින් ඒ වේදිකාවේදී එයා ඒ ඒ චරිත රඟපානවනේ. ඉතින් අපි අද ලෝකේ ජීවත් වෙනකොට අපේ ප්‍රകൃතිය පේනකොට අපි කැමති නෑනේ. අපි හැම වෙලාවෙම කාටෝක සාටෝක දාගෙන අර මල ගෙදෙට්ට යන වුණ අට කරන දික් කරගෙන ඉන්න ඕනේ. මගුල් ගෙදෙට්ට ගියාට පස්සේ hina වෙලා කට කණේ ඇදිලා තියෙනවා. ඊට පස්සේ එක එක තැන් වලට මේ සංස්කරණය කරන්න ගියාම මේක නොකිරුවොත් අපි කියන සෝෂල් නෑ කියලා. මගුල් ගෙදර කියලා පොඩි එකෙක් මල මගුල් මල ගෙදර කියලා පොඩි එකෙක් hina වෙලා දාගලන්න පටන් ගත්තොත් එහෙම මිරිකලා කියලා කොහොමද ඉන්නේ මිනිස්සු ඉන්න තැන් දඟලන්න එපයි කියන එක. මම මගුල්ගෙද කියලා අඬන්න පටන් ගත්තොත් තමයි මොනක්වත් තේන්නේ ඌ ඌ උගේ ජීවිතය ගත කරන්නේ අපි මල ගෙදරට ගියාම මෝනට කරගෙන ඉන්න ඕනේ අවුරුද්දට ගියාම කට කනේ තියෙන hina වෙන්න ඕනේ ඉතින් මෙව්වා අපි කියනවා මේ කල්චර් කියලා ඉතින් තන්නේ කර ට්විස්ට් එකට වෙනවනේ මනස ට්විස්ට් වෙනවා ඒ ට්විස්ට් කිරිල්ල හරහා සංස්කාර අතිරේක ලාභයක් ලබනවා ওই දීමෝපියන් දරුවන් පිළිබඳව සංස්කරණය කරන්න කියලා තමයි අද පෞල් ජීවිත විනාශ කරලා තියෙන්නේ. මං කියන්නේ නොකර හැඳිනක හදන දරුවෝ ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. දරුවට යමක් කමක් තේරෙනකම් ඒ දරුවට හොඳ නරක කියලා දෙන්න. ඊට පස්සේ එයා වැඩ පටන් ගන්නකොට යාගෙන් අහන්න උනාට උදව්වක් ඕන මම ලෑස්ති මම ඉන්නම්. ඔක කරගෙන යන්න මම බලාගෙන ඉන්නම්. එතුලේ දරුවට එයාගේ දේ කරගෙන යන්න පුළුවන්. එහෙම නැතුව අරට ගිලි ගහන්න කිය ගමන් දරුවට එකයි තියෙන දෙමන් බෙඩ වෛර කරන එක විතරයි. අද දරුවන්ගේ 100%ක් ඒක තියෙනවා. අනිවාර්යව දෙවවලට වෛර කරනවා. ඒකයි කියන්නේ මේ කවාලා විලඳ જાති ඇති කරත් ගිරවා දමාලා යන්න යාවි වැවුදිදී කැලේ සැප හොයලා. ඉතින් උච්චර රත්තරන් කුඩුවේ රත්තරන් ආපර දෙනවා ඌ කැලේ කුරුලට කුරුල කැමති වෙන්නේ නැහැ රත්තරන් කුඩුවේ ඉන්නේ. නෑ ඉඩක් ආපු ගමන් වැවුදිදී වැලේට යනවා. කැලේ තිත්ත තිබ්බට කනවා හොඳයි මේ රාජභාජනේ රාජභාජන රාජභෝජන රන්තකේ කනවට වැඩියි. මේ සංස්කරණය කැත්තම දේ තමයි මේ vested interest එක. අපි තව කෙනෙක්ගේ සුභසිද්ධිය සඳහා එයාට අනුකම්පාවෙන් මාට බබා තේරෙන්න මං කරලා දෙන්නම් කියලා. self proposed self assumed posts ගන්නවා අපි. අනේගොල්ල ඒ විදිහෙන් දුක් කරදර අරගෙන කියන බාන මෙච්චර හොයලා බලලා උදව් කරුවත් ඒ ළමයා මට පයින් බපයින් බපයින් ගැව්වනේ. ඒක බාන්න වෙන්නේ ඒ ළමයාගේ මානසික ඉතිවාසයට ඇඟිලි ගහILLක් කරලා තියෙනවා. දේශපාලනඥයෝ පුදුමාකාර විදිහට අපිට මේ අනුකම්පා කරන්න ඕගොල්ලෝ හිතන මේ අපිට අනුකම්පාවයි කියලා. උච්චලකෝ white papers දාන්නේ මේ ජනතාව ජනතාවනේ අනුකම්පාවෙන් කියලාද? එහෙනම් බුදුරජාණන්සේ ලොකු දේශපාලනඥයෙක් වෙනවා. මේ සංස්කරණ කරන එක දිහා බලන්න ගියාම බලන්න හිතේම තේරෙන්න පටන් ගන්නවා මේ ලස්සනට ගලන මේ ස්වභාව ධර්මයේ වෙන ගලන මේ චිත්ත නියාම හරහා අපේ පැහිකම් හින්දා මේවා වෙනස් කරන්න ගිහිල්ලා අනේ විදින විඳවිල්ල. මේ ස්වභාවයේදී අඩු ගන්න දවස් විනාඩි 5 10ක් යන එක යnderලා බලන්න ඉන්න බලන්න බලන්න කොච්චර අමාරුද කියලා බලන්නම බෑ. අපිට වැඩේම ඇඟිලි ගන්නවා. walking fingers. ඉතින් ඊට පස්සේ ඇඟිලි ගහුවට පස්සේ කියනවා මේ සෙන් බුද්ධාම කියනවා ගඟක් ළඟ ඉවුරේ වාඩි වෙලා ගඟ තියෙන ගලන දිහා බලන්න හිටපන්. ඕකේ මල් පෙතිත් යන්න පුළුවන්, අසුචිත් යන්න පුළුවන්, මිනිකුණුත් යන්න පුළුවන්, ගස්කොළමුත් යන්න පුළුවන්. ඔබ බලන්න හිටපන්. ඒ වුණාට ඇඟිල්ල ගැහුවොත් මොකද වෙන්නේ? ඇඟිල්ල තෙමෙනවා, ගඟ කැළඹෙනවා. ඇඟිල්ල ගහපු ප්‍රමාණයට ගඟ කැළඹෙනවා. ඊට පස්සේ ඔබ දකින්නේ ගඟ නෙමෙයි. උඹ ඇඟිලි ගහපු ගඟ. කකුලක් දාපන්. දාවතරන ඔබ තෙමෙනවා. ඒ තරමට කැළඹෙනවා. විද්‍රෝ කරලා බලන ඉන්න එක තමයි කියන්නේ choiceless awareness mindfulness නැත්නම් ඩිලිජන්ස් විජිලන්ස් කොච්චර වෙලා මට මේ ගඟට ඔහෙ යnderලා මේ හිතවිලි පහළ වෙලා යනවා වේදන ඇවිල්ලා යනවා කුරුළු සද්ද ඇවිල්ලා යනවා ලොකු වේව ඇවිල්ලා යනවා පොඩි වේව ඇවිල්ලා යනවා එල්ලෙන දැනක් නැත්තම් මං සක්මනේ ඉන්නවා ඒක හරි එතන මෙව යනවා එතකොට මේ සිලෙක්ටිව් ලිසනින් එක හෝ එහෙම නැත්තම් ඒකෙන් මේ වම දකුණ යටපත් කරගෙන යන්නේ හෝ මම අපේක්ෂා කරපේ ගන්න මම එතන ගියේ ඒව කරන්න නෙවෙයි ඒක ඒ දී ඇති දේ. මට කොච්චරක් දුරට මේක දිහා බලලා සමහිත පවත් ගන්න පුළුවන්ද කියලා බැලුවොත් අපිට පේනවා මේ සංස්කාර එහෙම නිකම්ම නිකම් පච වෙන්න කැමති නැහැ. එයා নানা ප්‍රක්‍රම වලට එයා සාධාරණීකරණය කරගෙන මම ඔයාලට හොඳ කම්බිනේෂන් එකක් හදලා දෙන්නම්. මම ඔයාලට නොමිලේ පෙරක දෝරකමක් දෙන්නම් කියලා මේ ගෙට ගෙවදිනවා. ඒ නිසා අපිට ගිය වැඩේ නෙවෙයි සිද්ධ වෙන්නේ. අර වහින වැඩේ නෙවෙයි සිද්ධ වෙන්නේ. මගේදී හම්බෙන හැම දෙයකදීම අපි අතුරු මාර්ග වලට වැටෙනවා. මේ අතුරු මාර්ග වලට වැටුණාට පස්සේ කෙලින් යන්න පුළුවන් ගමන රවුම් කරක් කරකි. ඒ තමයි වත්තේ කරකවෙනවා කියලා කියන්නේ. සංසාරේ කියලා කියන්නේ කෙලින් ගමන තමයි ලක්ෂ දෙක අතර තියෙන කෙටිම දුර. සංස්කාර ආපු ගමන් ඒක චපල වෙනවා. වංක වෙනවා. ඒවට ෂටගති කියනවා. ඒ නිසා කෙනෙක් හොගා කරලා තර්ක කරනවා. එහෙම සංස්කාර නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා ඇත්තටම බෑ. ෆිලොසොෆිකලි කියනවා සංස්කාර නැති ජීවිතය ඥාන විභාගයේ සියදීනස ගැනීමක් කියලා. ඥානෙට ඒක අවශ්‍යයි. නමුත් බලන්න ඕන අඩුවන විනාඩි 5ක්වත් ඉන්න බැරිද කියලා. දවසම නෙවෙයි. විනාඩි 10ක්. ආන්න ඒක තමයි භාවනා දියුණුව කියන්නේ. කිසිම දෙයක් නොකර වෙන දෙයකට වෙන්න ගන්න. හැබැයි පටන් ගන්නකොට අපි ආනාපානෙ වගේ එල්ලෙන්න වෙලක් අල්ලා ගන්නවා. සක්මන වගේ. වෙන දෙයක් නැත්නම් ඒකට යනවා. එයාදමද වෙන ඔක්කොම දිහා බලලා බලන්න ඉන්න පුළුවන් නම් අපි කරන්නේ අර සංස්කාර වල තියෙන පැනලා දෙන ගතිය. තෝරන ගතිය පොඩ්ඩකට පැත්ත කරගන්න. එතකොට සංස්කාර දහංගට දානවා. දාලා කොහොම හරි මම ඉන්නවා පෙන්වන්න හදනවා. ඔය සිලෙක්ටිව් ලිසනින් එක එක දේවල් කියලා. එතකොට අල්ලා ගන්නවා මේ තමයි සුද්ධ වශයෙන්ම සංස්කාර කියලා කියන්නේ. ඒ කියන්නේ volitional activities, fabrications, intentions, determinations, will ඔක්කොගම වෙන්න හදන්නේ මමයා කැපී පෙනෙන්න හදන එක. එහෙම නැත්නම් අන්නහම වැඩි කරන්න වැඩි රසයක් ගන්න. ඒ නැත්නම් මමයි මේකේ කෙරුම කියලා පෙන්නන. ඒ නිසා මේ වැඩේ වෙන වෙලාවක හරි ඒ සංස්කාරවල භූමිකාව අඳුර ගන්න පුළුවන් නම් ඒකත් සංස්කාරවල විසමරා ගන්න හේතු වෙනවා. ඒක නිසා මේ සිලෙක්ටිව් ලිසනින් වල යනකොට පිටිපස්සෙන් ඉන්න එක්කනට කියන්නේ අනුසේ ධර්ම ආසව අනුසේ උපදී. මේක තමයි අපි මේ මම මගේ liking and disliking කියලා කියන්නේ. මගේ personality trait කියලා කියන්නේ. මගේ අබ්බැහිය කියලා කියන්නේ. මම කර්ම ශක්තිය වලට ගෙන ආපු දේ. ඒක හැම වෙලාවෙම tire පිටිපස්සේ ඉන්නේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක පිළිබඳව ඇනලයිස් කරලාමයි. ලෑස්තිලා ගියොත් විතරයි බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නේම නැහැ එළියට බහින අදහස නෙමෙයි බහැලා ඉවරයි. පළවෙනි සිද්ධියේදීම අපි අතුරු පාරවල් වලට හැරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි ගොඩක් බලමත් වෙන ගතිය වැඩි. මේ සංස්කාර වල තියෙන චපල ගතිය දන්නේ නැත්තම්. ගරු ස්වාමීන් වහන්සේ මෙනෙහි කිරීම හා කල්පනා කිරීම අතර වෙනස පහදා දෙන්න. කල්පනා කිරීම සන්නාමාන දිට්ඨි භරිතයි මෙනෙහි කිරීම කන්නා බාහිර පිටිලින් තොරයි. ගරු ස්වාමීන් වහන්ස සමත සමාධියේදී නීවරණ යටපත් වීම පමණක්ද සිදුවන්නේ විපස්සනා සමාධියේ නීවරණ දුරු කර හැකි කරුණාවෙන් පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ප්‍රශ්න හොඳට වර්ණගිල්ල නැහැ සමාධිය කියලා කියන්නේ සමාධි ශික්ෂාව කියලා කියන්නේ පරිඋත්ථාන කියලා සයින් කිරීමයි ගොඩක් දේවල් වෙනවා තමයි නමුත් එතන මූල ධර්ම වශයෙන් පෙන්වන්නේ නීවරණ යටපත් කිරීම තමයි එතකොට සමත සමාධියදී කරන්න කෙරෙන්නේ නීවරණ අයින් කරලා හොඳට වශී කරගත්ත පස්සේ මෙච්චර කාලයක් නීවරණ නැතුව ජීවත් වෙනවා කියලා Tamanට අතවාසියක් හම්බ වෙනවා. විපස්සනා සමාධියේදී නීවරණ අයින් වුණාට ඒක නැවත නැවත උපයමින්මයි අපිට අතවාසිය ඉන්නේ. නැවත නැවත සමාධිය වවා ගනිමින්මයි ඉතිරට යන්න ඕනේ. ඒක හරියට කියනවා නම් කාර් එක බැටරිය බැතර පස්සේ බැටරි charge කරන කඩේකට ගිහිල්ලා බැටරිය charge කරලා ගෙනල්ලා කාර් එකට දාගෙන දුවන්නත් පුළුවන්. නැත්නම් කාර් එක දුවන ගමන් බැටරිය charge වෙන්නත් පුළුවන්. විපස්සනා සමාධිය කියලා කියන්නේ දුවන කාර්කේ බැටරිය charge වෙන එක. සමථ සමාධිය කියලා කියන්නේ බැටරි charge කරන කඩේකට ගිහිල්ලා ගානක් ගෙවලා full charge කරලා ගෙනල්ලා බැටරිය දාගන්න. පින්වත් ස්වාමීන් වහන්ස ඇස කන නාසය දිවකය මනස ඇසුරු කොට ඇතිවන ස්පර්ශයේ හටගන්නා හටගන්නා අවස්ථාවේ හැම හැම අවස්ථාවකදීම දැකිය යුත්තේ පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත් අස්තංගමයක්ද උපාදානය වන්නේ සතර විපල්ලාස තණ්හා දික්ටි මාන වශයෙන් ගැනීම නිසාද නෑ මේක මූලධර්මයේ පැටලවගෙන ඉඳලා තියෙන්නේ අපි යන වම්මික සූත්‍රෙත් ඔක ඉස්සරහට හම්බ වෙනවා මොනම දෙයක්වත් බලන්න ගියොත් එහෙම බලන්නේ මේ පේන්නේ බලන්න ඕන දේ තමයි කන්ඩිෂන් වුණාට පස්සේ හිතට ඕන දෙයක් පේන දැයි විපස්සනා කියන්නේ පේන දේ බලන්න කියන එක විතරයි තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය බලන්න, පංචස්කන්ධය බලන්න, ධාතු බලන්න කියලා පටන් ගත්තොත් ඒ මනස යන්නෙම කන්ඩිෂන් වෙච්ච මනසකින් එහෙමනේ පේන්නේ මොකද්ද? ඉඳගෙන ඉන්න බැරිකමද, නිදිමත ගතියද, ආනාපානෙද? ඒක තමයි දිනු කරන්න ඕනේ. ඒක පෙන්නයි පෙන්නන්න ඕනේ. මේ අහවල් දේ බලන්න ඕනේ කියලා කියන එක ප්‍රභාකරන්ගේ ඔය සිව්සයිඩ් බොම්බස්ව පුරුදු කරන සිස්ටම් එක. කන්ඩිෂනින්. කන්ඩිෂන් කරාට පස්සේ යාට ඕන දෙයක් කරතයි. නිසා භාවනා විපස්සනා කියලා කියන්නේ ඩිකන්ඩිෂනින් එක. අන්ලර්නින් ප්‍රොසෙස් එකක් වෙන දේ බලන එක. ඒ නිසා මූලධර්ම පැටලවා ගත්තට පස්සේ මේක දැන් වුණාට පස්සේ මේක බලන්න ඕනේ. මේක වුණාට පස්සේ මේක බලන්න. ඉතින් ඒකට කියනවා හයියෙන් එයිමේ දීගං වාස සන්තෝ දීගං අස සාමි පජායිගත. මේ රස්සං වාස සන්තෝ රස්සං අස සාමි පජායි දෙවෙනි පියවර. ඒ සබ්බ කාය පරිසංවේදී. මේ පේන්නේ නැහැ. ඉතින් ඇවිල්ලා අහනවා මන්ද දීගං කෙරුවා. පස්සන් එක කෙරුවා. දැන් මේ සබ්බකායක පේන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ ඉතින් ඔබ? අර කවුද අර යාමුලගෙනව මට බඳලා ප්‍රතිතාවුරු කෙරේ. කොටිකාවත් සද්දාති සාමුරු. බණකට ඉන්නෙත් මුල්ලේරියාව පැත්තනේ. වෙඩි වෙඩි වැදලා මැරුණ මේ ළඟදී. ඒ සමයතර මුල්ලේරියාව ඉස්පිරිතාලේ පිස්සන් කොටේට බණක් කියන්න ඉන්නේ මේ හමුදු හරි බයලු පිස්සන්ට. හරියට ආරාධනා දිනවා හරි හොඳයි. ඒ හමුදු බණක් සඳහන් අහලා තියෙනවා. රෙඩියුකෙත් කියන්නේ අර බය නිසා කල්ලාතු ගියා. සංවිධායක කවුරුත් නැතුළු පිස්ස දැකලා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කියලා කතා කරනවා. හාමුදුරුවෝ වෙවුලනවලු දැන් කරගන්න දෙයක් නැතිව. විශ්ව භාග විත්‍යක් පෙන්ලගවල මේකට කන තියාගන්නවා. දැන් ඌ ඉස්රායෙන් ගිහලා ඌත් කන තියාගෙන ඉන්නවා. දැන් හාමුදුරුවෝ කොන්දර දෙනවා. ඉස්සරහට කළු ඔළුව උසලා උපාසක මහත්තයෝ මේ මොනවත් ඇහෙන්නේ නැහැ. කන දිනු. ඇහෙන්නේ නැති කර කන දිනු. ආමුසෙන් කොන්දේ වර්ති ආයෙනකොට ආයෙසරයක් කිව්වලු අහුවට මොකක්ද ඇහෙන්නේ. තමුසේ මේ විනාඩි 15ක් අහලා නැහැ කියන මං දවස් මාස තුනක් අහනෝයි තාම නැහැ. තමුස කන දිනු. භාවනා කරන්න ගිය මිනිහත් අර කන තියලා මොනවාරි ඇහෙනකන් අහගෙන ඉන්නවා කියලා පිස්ස කියනවා. මං මාස ගාණක් ඇහුවොයි මොකුත් ඇහුන්නේ නැහැ. තවද මේ විනාඩි පහක් ඉඳලා බෑ කියලා තියනවා. ඒතර සංවිධායක ඇහෙනකොට ආහමතුරු කන තියාගෙන ඉන්නවලු පිටියට දැනගත්තලු වැඩේ දූවන කියලා කිව්වලු අනේ සමාවෙන්න ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කිව්වලු යන්ත මාත්‍ය ආපනිස බේරුණා. ඇත්ත මේ පිටියට කන තියාගෙන ඒකේ මේ පංච උපාදානස්කන්ධේන කම අහගෙන ඉන්නවා. ඒ නැත්නම් පංචස්කන්ධය අහගෙන ඉන්නවා. ඇහින්නේ නැහැ. මොනවා ඇහෙනවද? පිටියට කන තිබ්බට පංචස්කන්ධය ඇහෙනවද? එයා ඕන වෙලාවක එයි. මේ භාවනාව කියන්නේ ඒක මම දන්නේ ඒක හරි අමාරුයි. හැබැයි මේ ජෝක් එක නැත්තම් භාවනා කරලා වැඩක් නැහැ. භාවනා වෙනම තියෙනවා භාවනා ජෝක්ස් කියලා જાතියක්. අපි මේ ප්‍රශ්නේ ඇති කරගන්න හැටි. මොනවාක්වත් නැති එක තියෙන දේ ගෙවම් කරන්න භාවනා කරන්න. අනේ පංචස්කන්ධය කොහොමද දකින්නේ? ධාතු මනසිකාරය කොහොමද දකින්නේ? පංච උපාදානස්කන්ධය මොකක්ද දකින්නේ කියලා මොනවද හිතාගත් එක. මේකට දාගන්න හදලා. ඉතින් මම දන්නවා මම මේ විවේචනය කරනකොට ප්‍රශ්න අහපු එකනාගේ හිත රිදෙන නැති කියලා. මට දන්නේ නැහැ ඒක නැතුව කියලා දෙන හැටික්. මට hina යනවා මොකද මම පටන් ගත්ත කාලේ ඉඳලම භාවනාවේදී යමක් අපේක්ෂා නොකිරීම කියන එක මට උගන්වපු හැම ගියෙක්ම මට පටන් ගන්නකොටම කියලා දෙනවා. ඔබ ඇසියුම් කරන්න නෙවෙයි භාවනා කරන්නේ අන් ඇසියුමින්. ලර්න් කරන්න නෙවෙයි භාවනා කරන්නේ ඩීලර්නින් ප්‍රොසෙස් එකක් මේක. කන්ඩිෂන් කරන්න නෙමෙයි භාවනා කරන්නේ ඩී කන්ඩිෂන් මම තාමත් ඒ ගිහියෝ ටිකට වඳිනවා මොකද පැවිද්දෙක් කවදාකවත් ඕක මට කියලා දෙලා නැහැ පැවිද්දෙක් කියලා දුන්නා නම් දිවි ලෝකේ යන්න පුරුදු කරනවා පළවෙනි ධ්‍යානෙ ගන්න පුරුදු කරනවා පළවෙනි ඥානෙ ගන්න පුරුදු කරනවා සෝවාන් කරන්න පුරුදු කරනවා අයියෝ පිස්සු ඩබල් පිස්සු හොඳ එක එන්නේ ඊට පස්සේ සාමාන්‍ය පිස්සන්ද පිස්සු හොඳ එක එනවා ඊට පස්සේ අන්තට්ටුව දාගත්තට පස්සේ එන එන ඇවිදින හැම කෙනාටම මට අරක හම්බෙලා තියෙනවා මේක හම්බෙලා තියෙනවා කියලා හෝ මෙච්චර මේ unlearning process එකක් මෙච්චර decondition process එකක් තියේදී ඉතින් එතකොට ප්‍රශ්නයක් අහන්න පුළුවන් එහෙනම් ඇයි පුදුරජානන්සේ මේ පංචස්කන්ධය කියලා දෙන්නේ? ඇයි පුදුරජානන්සේ මේ පංච උපාදානස්කන්ධය කියලා දෙන්නේ කියලා. ඒ උපමාය රූපකටික නැතුව මේ process එක විස්තර කරන්න බෑ. ඒ විස්තර කරාට ඔය sequence එකට නෙවෙයි වැඩේ සිද්ධ වෙන්නේ. Tamanne සිද්ධ වෙන එක දැනගන්න නම් වෙන දෙයකට බලාපොරොත්තු වෙන්නේ. ඇති හැටිය දකින්න. යථා භූත ඥාන දර්ශන කියලා කියන්නේ එක්ස්පෙක්ටේෂන් නෙමෙයි. එක්ස්පෙක්ටේෂන් එක තමයි ටෙන්ෂන් එකට ආසන්න කාරණා. ඒක විතරක් මතක තියාගන්න. එක්ස්පෙක්ටේෂන් එක තියෙන මිනිහට ටෙන්ෂන් එක නැතුව බෑ. ඒක වතුරයි තෙත ගතියයි වගේ. වතුර තියෙනවා තෙත ගතිය තියෙනවා. යමක් අපේක්ෂා කරන මනසට ඒකාන්තයෙන්ම ටෙන්ෂන් එක තියෙනවා. ඥානපේක්ෂිත ජීවිතය තමයි අපිට ඔය සැක හිතෙන්නේ සැලසුම් කරන්න නැතුව කරන්න පුළුවන් දෙයක්. නමුත් අපි මේ ලෝකයට ආවේ සැලසුම් කරලායි. සම්පූර්ණ හම්බයක්. ඇවිල්ලා දැන් මේක අයිතිවාසිකම් බෙදාන එක මනුස්ස ලෝකේ කියාන අනුන්ටත් නීති දාගෙන. අන්නේ ආපු කාරණා මතක නැහැ. ඒ නිසා ඒකට ලේසිම ක්‍රමය තමයි පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයේ වචනක් තියෙන්නේ. පැමිණිච්ච දෙක. ඒක ඉල්ලලකන අපි ගන්න නෙවෙයි. ඒ නිසා පැමිණෙන දුක නම් දුකක් උනත් පැණිරහයි. හැබැයි මේ හොයාගෙන යන්න ගියාට පස්සේ නම් ඒකට බේත් නැහැ. ඒ ඒ මොඩකමට ඒක තමයි විද්‍යාව කියන්නේ. ඒක තමයි අන්ධකාරය කියලා කියන්නේ. ඒක තමයි මුලාව කියලා කියන්නේ. ඒකට බේත් නැහැ. නිසා කරුණා කරලා මේ තියෙන වචන හිතටම වාගෙන එව්වා ඉමේජින් කර කර සැලසුම් කිරීම නෙවෙයි භාවනා කරනවා කියලා. ඒකට කියන්නේ කන්ඩිෂනින් කියලා නැත්නම් කන්ටෙම්ප්ලේෂන් කියලා. මේක කන්ටෙම්ප්ලේෂන් නෙවෙයි. මේක මයින්ඩ්ෆුල්නස්. මේක තියෙන හිස් කිරීම තියෙන. හස් කිරීම තියෙන. ගරු ස්වාමින් වහන්සේ භෞතික සැප සම්පත් හා බැඳුණු අනිකුත් දේ නැති ඊටාම පහළ පන්තියේ සරල කෙනෙකුට සක්කාය දිට්ඨි ඉවත් කර ගැනීම පහසු වන්නේද? පරපුර පවුල උගත්කම රැකියාව යනාදී ඇති පැකේජේ සහිත මට සක්කාය දිට්ඨිය තුරන් කර ගැනීමේ පහසු ක්‍රමයක් කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මේවායේ ඇති හිස්කම, નિසරුකම, අනිත්‍ය බව, මගේ නොවන බව, තර්කානුකූලව වැටහුණද තවමත් මට සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට නොහැකි මන්ද යන්නේ වැටෙන්නේ නැද්ද? මෙම ප්‍රශ්නය සමාජචලයට ලක්නකොට මට මට සමාජචලයට ලක් කරන්න අවස්ථාව දුන්නේ නැත්නම් මම ප්‍රශ්න ගන්නෙ. එහෙම මට ජොලියක් තියෙනවා. මට ජොලියක් තියෙනවා නේ. මේ මොකද සමාජචලයට ලක් කරන ප්‍රශ්නේ ගැඹුරු ප්‍රශ්නයක්. හැබැයි මට සමාජචලයට ලක් කරන්න ඕන නැත්නම් මේ උසාවිය උදේ ඉඳලා හැන්දෑනකම් ඉඳගෙන ඉන්නකොට නඩුකාරයට කම්මැලි හිතෙනවා. එහෙම කරන්න බෑ. මේකේ පළවෙනි කොටසට කියන්න තියෙන්නේ යමක් කමක් නැති වෙනකොට තද හීනමානයක් එනවා. ඒ මනසට කවදාකවත් සමාජ වට්ටමකට යන්න බෑ. ඒ නිසා මේ මනුස්සයා ස්වභාවයෙන්ම කාලකන්ණි. අනේ මට අධ්‍යාපනය ලැබන්න බැරි නා මට සල්ලිම්බ කරන්න බැරි නා මට වැදගත් නෑ යෝ නෑ මට කුලේ හොඳ නෑ එතකොට එන මානෙත් කියන්නේ හීන මානෙ කියලා ඒක භයානක ලෙඩක් ඒක ඒක ගොඩ ගන්න බෑ අපි කියන අභෞවිය සම්පන්න පුද්ගලියෝ කියලා අපි තුම අපිට මේ ඒකට සරුවචනාංශය සඳහන් කරනවා මේ ඉන්දිය භාවනා සූත්‍රයේදී මිනිස්සෙක් කෙනා බුදුහාමුදුරන් කතා කරගෙන වෙලාවේදී මේ පාරසරි බ්‍රාහ්මණය ගෝලෙක් උත්තර මානවා කියලා. ඉතින් බුදුන් සේ මනස පිළිගන්නුනට අහනවා අවලා නේද? ඔයා ගුරුනාචේ පාරසරිය බ්‍රාහ්මණයද? ඕගොල්ලන්ගේ පාරසරිය බ්‍රාහ්මණයත් ඕගොල්ලන්ට ඉන්ද්‍රිය භාවනා උගන්වනවා. ඒ කියන්නේ කියනවා ඌව අපිට උගන්වනවා කොහොමද උගන්වන්නේ? රූප බලන්න එපයි කියලා කියනවා අපට. සද්ධාහන්න එපයි කියලා කියනවා. ගඳ බලන්න එපයි කියලා කියනවා. ඒකෙන් හිත පෙරගන්න කියනවා. ඒකට ආනන්ද හැමෝටම බුදුහාමර කියන ආයනං ආනන්ද උප්පත්තියෙන් කොට්ටයෝ නිවන් දැකලා තියෙන්න ඕනේ. උප්පත්තියම බීරා නිවන් දැකලා තියෙන්න ඕනේ කියනකොට අර මාසය බෙල්ල කඩලා හිටිනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා එහෙමත් කියන මිනිස්සු ඉන්නවා මොකද ආර්ය විනේ ඒක නෙවෙයි තියෙන්නේ. ආර්ය විනේ තියෙන්නේ ඇස්තිමිලා රූප දැකලා මනාපයමන අපේ පහළ වුණාට පස්සේ අනේ මේ මනාපයමන පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබුණේ හොඳයි මේ මනාපයමන පහළ වුණාට වැඩිය කියලා හිතන එක. රූප නොබල ඉන්න එක නෙවෙයි. එවනත් මේ භෞතික වස්තුවල කිසිම බාධාවක් නැහැ ප්‍රයෝජන සරකලා පාවිච්චි කරනවා. භෞතික වස්තු නොලැබුවාට පස්සේ වෙන්නේ මොකද්ද? අන්ධෙක් වෙන්න වෙනවා අපිට. බීරෙක් වෙන්න වෙනවා. එතකොට නිවනක් කල්පනා කරන්න බෑ. එතකොට අපිට මෙන්නේ පුතා දන්නේ නැහැ හොඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ කරදි කියලා අන්ධ පුතාට අම්මා කියන දේ තමයි අම්මේ කහ පාට නිල් පාට කියලා જાතියක් තියෙනවලු කුරුල්ලෝ කියලා જાතියක් තියෙනවලු මට නම් පේන්නේ අම්මේ කියලා දීපන් කියලා කියත හැකියි අම්මට පුළුවන් කියලා දෙන්න. ඒ හිණමානට බේත් නැහැ. ඒක නිසා සමාජ මට්ටමකටපත් වීම ඒක පෙර භව සම්පත්තියක්. නමුත් ඒ පත් වෙච්ච දේ බදාගෙන ගන්න නැතුව ප්‍රයෝජන සලකලා කටයුතු කරන එකයි සක්කාය දිට නැති කරන පළවෙනි එක. මේ ප්‍රශ්න කරු ගැන බලනකොට එයා දැනට සක්කාය දිට්ඨිය කරදරයක් බව දුකක් බව jigupsawa බව දැනගෙන තියෙන එක විශාල ඥානයක්. බුදුහාමර පැත්තෙන් බලනකොට සක්කාය දිට්ඨිය කියලා එකක් තියෙනවා මිනිස්සු මේක රකිනවා නමුත් සුතවත් ආර්ය ශාවකයා අට්ඨියති හරායති දිගුච්චති ඒක බැහැර කරනවා ඒක ලැජ්ජ වෙනවා පිළිකුල් කරනවා ඒක ඊගාව වෙන ප්‍රත්‍යක්ෂයට අත්‍යවශ්‍ය මූලික සාධකයක් ඒ තියෙද්දි ඒක පාවිච්චි කරනකොට තමයි තේරෙනවා දැන් මේ ලාභ සම්පatti නෑදෑයෝ අනම්මනම් සක්කාය දිට්ඨිය ඇති කරන එක ලබන්න දුෂ්කරයි. නමුත් මේක අයින් කරන්න ගිය දවසේ සම්පූර්ණ ණයක්. එල්ල වෙලව පහර දෙනවා. ඊට පස්සේ ආය හම්බ කරන්න යනකොට අර ප්‍රෝග්‍රෑම් එක පිට තමයි හම්බ කරන්නේ. වැඩියෙන් හම්බ කරපේ කරාට පේන්න තියෙන ඒවා අයින් කරන්න ගිය දවසේ තමයි ඒකේ ණය ගතිය තේරෙන්නේ. මොකද ඒව අපිට මේ ළඟා කරගන්න අමාරුයි කියලා. මොකද ආවට පස්සේ උයන්නේ නැහැ. කාම ගුණ වශයෙන් නැත්නම් කාම සංඥා වශයෙන් ඇවිල්ලා කරදර කරනවා. අනේ එතකොට තේනවා අනේ දැනුණ දැන මේ හම්බ කරපු දේ මෙහෙම නම් මත්තරත් හම්බ කරන්න වෙනවා. නමුත් දැන් මත්තට හම්බ කරන්නේ ඒකේ ආධින වාංශස දැනගන්න. ඒ ඒක process එකක්. ඒ process එකේ අවබෝධය painfully slow කියන. තමන්ට ඒ වැඩක් වෙන බව, දියුණුවක් වෙන බව දැනෙන්නේ ඉතාම හිමීට. මොකද අපේ හිත හරි negative. හැබැයි මේ මොමන්ටම් එක යන්නේ. දැන් මේ කැචි මොමන්ටම්. දැන් හම්බ නොකර ඉන්නේ හම්බ කරා. වාචික සම්පත් මූලික අයිතිවාසිකම් පාවිච්චි කරන්නත් ඕනේ. නමුත් එයා මල පයින්නකොටම දැනගන්නවා. දැන් මේ යුටිලිටි මේ ලක්ෂරි. මේ යුටිලිටි මේ කන්සියුමරයිසේෂන්. ඒක දන්නේ නැති සෙනග අතරමද මෙයාට තියෙන පුංචි සීමාවක්. මේ ලක්ෂරි. මේ යුටිලිටි. මේක day to day use එක. මේක මේක consumerization කියලා හැම තැනකදීම මේ මල පණින වෙලාව පණින වෙලාව දැනගත්තට පස්සේ එයාට ඒක විතර ආරක්ෂා වෙන කොහොමද නැහැ. ඒ නිසා මේ කටයුත්ත වෙනකොට ඒතිෙදිත් මේක නැස්චාර්චයට දකින්න හිතක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය තියාගන්න කියනවා. ධර්මානුදම ප්‍රතිපදාව විගත කරන්න කියනවා. සාකච්ඡා මනහිලි කරලා මේ එමීට මේ ගැම්ම ගන්න මේ වැඩේ අව탁සීරු කරලා අවමානෙත් ලක් කරලා හීනමානෙත් ලක් කරලා කඩා ගන්න නැතුව ඕකට නිසිනින්දුක වැඩෙන්න දෙන්න. ඒකෝර දවසක තමයි තේරෙයි. අර ලක්ෂර තැන ඉඳලා අපි යුටිලිටි තැනට එනවා. ඒක මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මානසික අසහන ගැන කියනකොට එයා කියලා තිබුණේ මේ වද දෙන හිස්ටීරියා එකක් day to day unsatisfactory එකක් බවට පත් කරලා දෙන්න විතරයි මට පුළුවන් කියලා. ඉන් එහාට සනීප කරන්න බෑ. සතිය හිටියෝ සක්කාය දිටේ ඉන්න බෑ. සතිය බලනවා. මට ආවා. මේක මට අයියෙන් දුන්නා. කොහොමද මට තමයි සක්කාය කියන්නේ. එහෙම කරපුවාම ඔය ඔය කිය ඔය කියන එක හොඳට ඇනලයිස් කරලා බැලුවොත් සක්කාය දිට්ඨිය තියෙන තැනක සතියට පිහිටන්න බෑ වර්තමාන මොහොතේ එනකොට සක්කාය දිට්ඨිය තන ඉන්න බෑ ඕක conceptual base එක විතරයි වෙන්න පුළුවන්. ඔය argumentation එක. යම් වෙලාවක මම දැන් මෙතන නම් මේ ප්‍රශ්න කරුට කියත හැකි ඒ ඒ චිත්තක්ෂණේ 100 100ක්ම සක්කාය දිට්ඨිය නැහැ. ඒ නිසා යන්න ගමනක් නැහැ. ගමන ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඊගා චිත්තක්ෂණේ එන්න පුළුවන් ආයසරයක්. හැබැයි theoretically කියන්න පුළුවන් මට දැන් සක්කාය දිට්ඨිය ඇති මොහොතයි නැති මොහොතයි වෙන් කළ දැනගන්න පුළුවන්. මන මන සතියේ ඉන්න මොහොත සක්කාය දිට්ඨිය නැහැ. සතියෙන් නැතුව අපි අපි අපේ ආගම හැටියට බුදුන් වඳින්න ගියා. අසතියෙන් නම් කරන්නේ. මොන වැඩක් කරද සක්කාය දිට්ඨිය කොහොමදත් පැදයන් වෙනවා. ඒ දෙකේ වෙනස සතියට දැනගන්න පුළුවන්. ඒ වගේම සක්කාය දිට්ඨිය ආවයි කියලා දැන් මට මේ භාණ්ඩේ ඕනේ නැහැ. ඔත් මේක තියෙනවා මට හිතනවා මේක ගෙනියන්න ඕනේ කියලා. එතකොට මම දන්නා මේක මට තරම් නැහැ කියලා. මට දීලත් නෑ මට ගිනලා ඇති වැඩකුත් නෑ මේක උස්සගෙන යන්න හිතෙනවා. ඒකට මම දන්නවා මේක ඇවිල්ලා තියෙන ඔය සක්කායදී. නමුත් මේ සක්කායදීට වෛර කිරිල්ලෙන් සක්කායදීට නැති කරන්න බෑ. වෛරය යාට පොහොරක් වෙනවා. අතීතේ නැහැ කියන සක්කායදිට්ඨිය එකකින් ආවම එක නැහැ. ඒක ඒක තමයි මම කියන්නේ සතිය තියෙන තැනක සක්කාය දිට්ඨිය නැහැ. තවත් දිරවල කියන්න පුළුවන් මම දැන් මෙතන චිත්තක්ෂණයක් ගන්න එවැනි දවසක ගත කරන චිත්තක්ෂණ ගන්න වැඩි කරනකොට සක්කාය දිට්ඨිය අඩු චිත්තක්ෂණ ගන්න වැඩි වුණා වෙනවා. ඉතින් ඒක සරල ක්‍රමයක් නේ. නාමයි රූපයි දෙන්නකට ඉන්නකොට ඒකේ පිටි නැතිවීම බලන්න බලන්න යනකොට තව පැත්තෙන් ඒකත් ඒ විදිහට අපිට ඩිඩියුස් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඇනලයිස් කරලා පෙන්වන්නත් පුළුවන් නමුත් ඒවට කියනවා inferential knowledge deductive knowledge rational knowledge කියලා හරි වටිනවා ඒක තමයි අපි ධර්ම සාකච්ඡා වලින් කල්යාණ මිත්‍රයන් ඇසු කිරීමේ පුරුදු කරන්නේ හිතට නැත්නම් හිත පුළුවන් තරම් මේ සක්කාය දිට්ඨිය නැති එකට බොරී කරන එක නේ කරන්නේ අරක හොඳයි නමුත් මේ සක්කාය දිට්ඨිය මෙච්චරම gadu ගැනෙනවා නම් සක්කායදිට මෙච්චර කරප්පන් එනවා නම් අර තීන්දුව කරන්න තියෙන මම දවසකට චිත්තක්ෂණ කීයක් වර්තමාන මොහොත ගත කරනද ඒ චිත්තක්ෂණේ සක්කායදිට්ඨිය 100%ක්ම නැහැ. ඉතින් මට දෙන්නේ සැලසුම් කරන එකයි වෙනදාට වැඩි චිත්තක්ෂණ ගානක් සක්කාය දිට්ඨිය නැති මම දැන් මෙතන මම මැරිලා නැහැ මට නිින්ද ගිල්ල නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියන චිත්තක්ෂණේ වැඩෙන ගතියක් පේනවා තාමත් මෙහෙමිට වැඩෙන්නේ ඒ වැඩෙන ගානට සක්කායචේ මුල් මුල් ගැලෙනවා මුළු ගැන්වීම කරන්න පුළුවන් දෙයක්. ඒක බුදුහාමුදුර කරලා දෙන්නේ අපට. ඒ කියන්නේ අපි Taman කරගෙන යන වැඩේට සාධාරණීකරණයක් කරන ධෛර්යයක් දෙන්න මන්දෝත්සාහය වෙලා හීනමානයක් ඇති නොවීම පිණිස අපිට ඩිඩක්ටොලොජි එක පාවිච්චි කරන්න එතකොට අපි දන්නවා එතකොට කවුරුර කියන්න බුණා ඔබ දන්නේ කොහොමද මම දැන් මෙතන ඉන්න වෙලාවේ සක්කායචිත්ත නැති වෙනවද කියලා. එතකොට කියන්න පුළුවන් ඔබට පුළුවන් නම් වර්තමාන මොහොතේ ඉඳගෙන සක්කායචිත්ත ගැන හිතන්න බලපන්. හිතුවොත් මම දැන් මෙතන නැති වෙනවා. සක්කායචිත්ත ඇතුළෙන් ඉඳී තියෙනවා. ඒක නිසා මේක තර්කයෙන් ඔබට පෙන්ලා දෙන්න පුළුවන්, ඩිඩියුස් කරලා පෙන්වන්න පුළුවන්. මම දැන් මෙතන චිත්තක්ෂණයක් තිබ්බොත් ඒ චිත්තක්ෂණය කල්ප ගානක තිබුණු මම මම යා සක්කාය දිට්ඨිය 100%ක්ම නැති කරනවා. ඒක ඔප්පු කරන්නේ ඩිඩියුස් කරලා. ඉන්ෆරෙන්ෂල්. ඒක ප්‍රැක්ටිකල් මෙතඩ් එක තමයි වර්තමාන මොහොත සතියේ තරම්ම බලවත්. මෝහපටල කොච්චර බැඳිලා තිබ්බත් එක චිත්තක්ෂණයක එක චිත්තක්ෂණය සතියෙන් ඉඳිල්ලේ ඒ චිත්තක්ෂණය බේරන්න පුළුවන්. මේ ඊගා චිත්තක්ෂණයට එන එක වළක්වන්න බෑ. නමුත් ඔබ ප්‍රයත්න කරපන්, භාවනා කරපන්, අර වගේ තර්කණයක් හොයපන්. ඒ ඇතිවෙච්ච චිත්තක්ෂණය දෙක තුනක් කරගන්න. ඒ තමයි භාවනා කරනවා කියන්නේ. ඒ නිසා මේ සක්කාය දිට්ඨිය කියන්නේ හිතුවට වැඩිය මහා ලෝකෝට ලොකු කරගෙන සතිය කියන්නේ ඇඹිටිල්ලෙක් වඩපත් කරායි මේ ප්‍රශ්නේ ලියලා තියෙන්නේ. සතිය කියන්නේ විශාල බලවත්යක්. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ කෙලින් හිත ගන්නවත් බැරි තරම් පරණලාවක් ඒ නිසා සතියෙන් ගත කරන්න. හැබැයි සතියෙන් ඉන්න ටික දවසින් දවස වැඩි වෙන ක්‍රමයක් හොයන්න. එතකොට තමයි ගොඩ. ඇත්තටම මේ සතිය වැඩි වෙන පැත්තට එනකොටම සක්කාය දිටිනකොට ෆුක් කාලා පිඹින්න පුළුවන්. අම්බ ආවද පුළුවන් නම් වරෙන් ඇතුළට කියලා කියන්නත් පුළුවන්. මොකද එයා දන්නා දැන් මෙයාලගේ ආයුධ තියෙනවා කියලා. අර පොසිටිව් හැකි සංඥාව ආපු ගමන් ඒ සක්කාය දිටි නැති වෙන්නේ නැහැ. එයා ඇවිල්ලා අපිට උසුළු උසුළු කරනවා. අපි අපි බීම දානවා. මම දන්නවා ඊට පස්සේ ආයුධය ඇති තියෙනවනේ. සතියට ගිය ගමන් යට ඉන්න බෑ. එතකොට නිවනේ රසය තමන් ගැන ආත්ම විශ්වාසය නැතර කියන තර්කණය තමන්ට ඒ ගමනට ඉස්සරහට තල්ලුවක් වෙනවා. අපි හිතන්නේ නැහැ මොනවද වැඩේ ගැනම යොමු වෙනවා පොතක් කියවනවා ක්‍රියාවලිය විතරක් කියනවා. ඒතකොට ඒ වෙලාවේ මම සක්කාය සති කියන එක තියනවාද? ඒකට තහල් තියෙන වචන තමයි මිච්ඡා සති කියන එක. කියන්නේ සතියක් තියෙනවා එල්ල වෙලා නැහැ. නිවනට එල්ල වෙලා නැහැ. ඒක කියන්නේ මීයේ කල්ලන දගන පූසෙකේ වැඩපිළිවෙලේ ෆුල් සින්ක්‍රොනයිසර් තියෙනවා. කිසි සද්දයක් කරන්නේ නැහැ. මීයට අහුවෙන්නේ නැති වෙන විදිහට ඌ කිට්ටු කරනකොට එතන පේන සේම අලයින්මන්ට් එක. ඒක සතියක් නැතුව කරන්න බෑ. නමුත් ඒ සතිය බඩමොක්ක පුරව ගන්න යන සතියක් නේ. ඉතින් පේනවා ඉමීඩියට් කෝස් එක පේනවනේ එතන. නැත්තම් ගොඩින් මහත්තයා කියනවා බැංකුවකට සල්ලි මිටියක් තියාන ගණන් කරන නෝන කෙනෙක් දිහා බලන්න. අට පිට බලන්න බෑ කතා කරන්න බෑ මොකද කතා කරුවොත් ස්ලිප් වෙනවා මෙතන. එතකොට සතියක් තියෙනවා. හැබැයි ඒක රුපියල් ගාණෙන් මනින්න පුළුවන්. මිස්තුන නෝනගේ අතින් දාන්න වෙන්නේ ඒ නිසා විසිටර්ස්ට එන්න බෑ වෙලාවට මොකුත් බෑ. ඒතකොට සතියක් තියෙන. ඒක සර්වඥාන්සේ පාවිච්චි කරන්නේ මිච්ඡා සතියක් කියලා. ඒ කියන්නේ සතිය කියන එක මිනිස්යාගේ ඒක gift එකක්. මිනිස්යා පුරුදු වෙන දෙයක් නෙවෙයි. හිට්ලර් ගාව තිබිලා තියෙනවා මේ ડોક્ટર බරාක්‍රම ෆෙර්නන්ඩෝ ඉන්න කෙනා කියනවා මට නම් මේක සෝවන් වෙලවත් කියලා කියන්න හිතනවා කියලා මේ තරම තමන්ගේ රුචි අරුචිකම් පැත්තක දාලා මේ කෝස් එකට වැඩ කරපු හැටි. තමන්ගේ සියලු සියලු සැප අයින් නිසා මැරුණත් පිටි ගැහුවත් හිට්ලර් හිට්ලර් තමයි. කිනා ඒ වගේ දෙයක් කරන්න බෑ. අන්තිම දැන් පෙරදෙනවා දැනගත්තට පස්සේ සෙකන්ඩ් ඉන් කමාන්ඩ් අස්සම් කරලා ලියුමක් දීලා තියෙනවා. ඔබ මාව මරලා මාව මිනිහ පිච්චුවාට පස්සේ තමයි අපිට සීරි නස ගන්න පුළුවන්. මගේ මිනිහ අහුවෙන්න තියන්න එපා. තිබුණොත් මිනිස්සු ඒක ගොඩක් වද දෙනවා. උඹට තියෙන එකයි මාව මරලා මෙතන බර්නර් එකේ තියෙන පුච්චලා අලු වෙනකන් ඉඳලා උඹට තියෙන අවසරය සීරි නස ගන්න. උඹ සීරි නස ගන්න අපේ මට ඉස්සලා නෑ. ඊට පස්සේ මේ යකා දැන් අහන්නේ මොකටද දැන් මේ මැරෙන්න හදන එකා කියන්නේ අන අහන්නේ මොකටද මේ යකා ඒකයි හිට්ලර් කියන්නේ ඒකයි හිට්ලර් කියන්නේ බුවා බුවා නේ උඹත් මැරෙනවා දැන් මාත් මැරෙනවා කවුරු ඉස්සරහා මොකද කියලා මෙයාට ඕන තරම් තියෙන chance එකක් කතා කරන්න කතා නෑ මෑත කාලේ මම දැක්ක ප්‍රභාකරන් මේ මිනිහාගේ තියෙන ලයින් එකට යන ගතිය අපේ එකම නායකයෙක්වත් නැහැ මිනිහට ආයේ නැති වෙන්න දෙයක් නැහැ ඔය යුද බිමේ මැලේ මැලේ ඒක මම වඳින්න පුළුවන් නම් වඳින්න. යුද්ධ බිමේ මලේ. උඩ ඕන පැනලා යන්න තිබුණ ඕනේ තරම්. ඒක ඒක ඔලොමලයි. ඒ ඒ සතිය ඒකත් ලොකු ලොකු කැපවීමක්. ඒ මනුස්සයා කියන්නේ ඔලොමලයි ඒක ඉල්ල වෙලා නැහැ. ඒක මානවයට හිතසුව පිණිස නැහැ. ඒ Javaය පේනවා අපට. ඒ කියන්නේ පැත්ත දාගත්ත ගාන්ධිතුමා. එයා ගත්තා මෙච්චර විශාල ඇමරිකන් නෑ. සුද්දාගේ රාජ්‍ය වට්ටලා අහිංසාව තුළින් විශාලම ඩෙමොක්‍රටික් ගවර්න්මන්ට් එකක් හැදුවා අවිංසාව තුළින්. අච්චනගෙන එකක් මැස්සෙකුටත් වෛර කරන්න එපා. ගහනරියක් ගහපල්ලා අපි අහිංසකයි. අපි මෙහෙමයි ජීවත් වෙන්නේ. අපි මේක අතාරින්නේ නැහැ. ඒක දේශපාලන වශයෙන්. මේ සතියේ තියෙන්නේ තණ්හා වඩන එකක් නෙවෙයි මාන්න වඩන එකක් නෙවෙයි ditthිය වඩන එකක් නෙවෙයි. ඒක නිසා මේ සතියට මොටිවේෂන් එකක් නැහැ. මේ සතියට සතිය දිරිගන්නන්න දෙයක් නැහැ. ලෝකේ දිරිගන්නන දේවල් වලට වලින් මේක වඩන්න බෑ. මේක නිසා අපි සද්ධාව තියාගන්නවා. මේ ලෑස්ති වෙලා යන ගතිය. සංසාරේ බය විඳෝප විඳවිල්ල ඒ වගේම දෙවැන්නේක් මේ කරදර කරන්නේ නැහැ. Tamange මෝඩකම්මයි කියන ධර්ම ටික ළඟ තියාගෙන තමයි අපි සතිය අරන් යන්නේ. නැත්නම් අපි කාටවත් කියන්න බෑ. මෙහෙන්න ඔයා සතිය අරගෙන කරන්න ඔයාට මේ මේ ආනිසංස ටික තියෙනයි කියලා කියන දෙයක් නැත්තේ. කියන්න බුණා. බාරගත්තොත් විතරයි වැඩේ වෙන්නේ. ඒ නිසා මේ සතිය මේ ගමේ මේ පොලේ විකුණන්න බෑ. මොනවා කියලා කෑ ගහන්නද? දෙක දෙක මොනද? හා ජෝඩු රුපියලා හා ජෝඩු රුපියලා හා ජෝඩු රුපියලා කියලා විකුණනවා. තරම්. ආ ජෝඩුවක් කරන රුපියල් දුන්නා නෑ නෑ ජෝඩුවක් කරන රුපියල් දුන්නා රුපියල් දෙකයි කිව්වා. තමුසි දැන් කිව්වා හා ජෝඩුව නැමේ හා ජෝඩුව රකින්න සබ සරම. හා ජෝඩුව තමයි ඒකේ ලකුණ. හාජෝඩුව රුපියලයි. ඉතින් ඒක අහන් විකුණන මනුස්සයා කියන හාජෝඩුව රුපියල හාජෝඩුව රුපියල හාජෝඩුව රුපියල කියලා විකුණනවා. ගන්න මිනිහා ඊට මොකද්ද? රුපියලට ජෝඩුවක් හම්බ වෙනවා නෑ හාජෝඩුවක් හම්බ වෙනවා. ඒක අරගේ ලේබල් එක. එහෙම විකුණන්න බෑ සතිය. ගමේ පොලේ නෑ. ඕනේ නම් ඉල්ලගෙන කාපන්. ඒ තමන්ගේ මැචියුරිටි හැටියට. ඒ නිසා අපිට දරුවා මගේ දරුවා වුණා ඔබ සතුටුමත් වෙන්න ඕන. මගේ තාත්තා වුණා ඔබ සතුටුමත් වෙන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. අර සතියේට <coughs> සතිය සතිය තියෙන වෙලාවේදී මම මැරිලා නැහැ මම නිින්ද ගිහලා නැහැ මම ක්ලාන්ත වෙලා නැහැ කියලා අපි ඩයිමන්ෂන් තුනක් උඩ නිදුවන්නේ. ඊට අමතරව පේනවා අවේකන් කියලා. ඩිලිජන්ස් පේන්න පටන් ගන්නවා. Taman දන්නවා හෝල් හાર્ටඩ් කියලා. මයින්ඩ්ෆුල් කියලා. ඒක හරි අමාරු ඩිෆයින් කරන්න. හැබැයි විඳින මනස හොඳටම දන්නවා මේ චිත්තක්ෂණය මම මැරිලත් නැහැ නිින්ද කිල්ලත් නැහැ ක්ලාන්ත වෙලත් නැහැ ඒ බව දන්නවා මම අනිත් ඔක්කොමත් එතන තමයි ඉන්නේ උන් ඒ බව දන්නේ නැහැ ඒක අමාරුයි ග්‍රැමයකට දාන්න. ඒක අමාරුයි කොමියුනිකේට් කරන්න. හැබැයි විඳපු කෙනා දන්නවා. මේ සතිය තියෙනවා කියලා කියන්නේ මම දැන් මෙතන ඉන්න බව දන්නවා. මම දැන් මෙතන ඉන්නව ඉන්න බව දන්නවා. අනිත් ඔක්කොමත් ඔය අතීත කල්පනා කරත් අනාගතේ හිත කොයි වෙලාවෙ හිටියත් ඉන්නේ මම දැන් මෙතන තමයි. ඒ නිසා ඉතාලි ඉන්නවා මම දැන් මෙතන නැහැ කියලා. ඒකට බේත් නැහැ. ඒ ලෙඩේට බේත් නැහැ. ඒ ප්‍රශ්න සෝවාන් වෙන පුද්ගලයෙක්ගේ කොහොමද සත්‍ය දිට්ඨිය හරි වෙලා වෙලා වෙන සෝවාන් වෙච්ච පුද්ගලයෙක්ගේ සක්කාය දිට්ඨිය ඒ වෙලා වෙලා වෙන්න පුළුවන්. ඔයා හොඳටම දන්නවා සක්කාය දිට්ඨිය කියලා කියන්නේ කැමොෆ්ලාජ් එකක්. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ හැලුසිනේෂන් එකක්. ඒක ආවට පස්සේ ඒ ට්‍රෙන්ඩ් එකට දුවනවා. නමුත් එයා වර එක ඔප්පු කරලා තියෙන එක බොරුවක් කියලා. ඒ කියන්නේ යා මැජික් එක මැජික් එක බව දන්නවා. ඊට පස්සේ ආයෙත් මැජික් ෂෝ එක වදිනවා එයා. එයා දන්නවා මෙතන තියෙන්නේ ඇස්බැඳුමක් කියලා. ඒ වගේ සක්කාය දිට්ඨි වෙච්ච කෙනාට යං කිංච කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා බබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතාදිත පදස්ස උත්තා කියලා කියනවා. එයාට ඉතින් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම අකුසල වෙන්න පුළුවන්. කියන අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨියනේ. යං කිංච කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ තස්ස පටිච්ච. එයාට ටික වසංගන්න බෑ ඊට පස්සේ. එයා ඉක්මනටම ගිහලා සමවිච්ච කරලා ගිහලා කියනවා සමා වෙන්න මේ වෙලාවේ මම මේ මොකක් හරි එකකින් වුණා ඔයාලට මම හින හින්තාවක් වුණා නම් අනිවාර්ය මට සමා වෙන්න. නැත්නම් නිතරම කියනවා මම මේ ඒ වෙලාවේ ආපු සක්කාය චිත්ත නිසා මගේ අතේ මේ වචන කියුණා. ක්‍රියාවක් වුණා, හිතවිල්ලක් ආවා. මේක ක්ලේම් කරන්නේ නැහැ. ඒක ඩිස්ක්ලේම් කරලා හැබැයි ඒකෙන් පාර්ට්නර්ට හානියක් කරලා තියෙනවා පාර්ට්නර් ළඟට ගිහිල්ලා එයා සමාව ගන්න. සමා වසන් ගන්න පුළුවන් හැකියාවක් එයාට නැහැ. දන්න මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ බොරු බව. හැබැයි බොරු වුණාට ඒකට මායම් වුණාට පස්සේ ඉතින් පිස්සුටටම. මයින් ෂැටරින් ඒක ඒ ස්වාමීන්ට ඒකත් නැද්ද අර විදිහට යම් වෙලාවක අසත්‍යයෙන් ගත කරන වෙලාවක් වුණොත් එන්න පුළුවන් යාට. හැබැයි යා දන්නවා මෙතන පිපාසය තියෙනවා මෙතන වතුර විදුරක් තියෙනවා. ඒත් ඕනම් පිපාසය දිගේ යන්න පුළුවන් කැමති නම් වතුර විදුරක් කරන් බොන්න පුළුවන්. සම්නන්සේ ඉලෙන් චැටරු නයිටි වෙන්නේ මොන නිවර්ණයකද කියන කනචන්දපත් මේ වෙලාවේ ඉන චැටරින් වෙලාවක කාමච්ඡන්දයටවත් ව්‍යාපාරයටවත් උද්දච්ච කුක්කුට නෙමෙයි. හැබැයි ඒ ඒ මොකටවත් ගන්න බැරි දෙයක් හිත ඇතුලේ කතා කරන මොන කොටසද ගන්න ඒක ඇත්තට මෙහෙම වෙන් කරන්න ඕනේ ඉන්න චැටර් එකේ තියෙනවා ඉන්න චැටර් කියලා එකක්. ඉන්න චැටර් කියලා එකක් තියෙනවා. ඉන්න චැටර් කියලා කියන්නේ පුරුද්දට කච කච කාණ එක. ඒ කියන්නේ අපි නිකන් ඉන්න බැරුව බුලත් කන්නේ. මං කියන්නේ මේ අහවල් ලාවේ හම්බ වෙනවට නෙමෙයි බුලත් නන්න ඕන කාබයි තියෙන්නේ. වැරද්දකුත් නැහැ. සිගරට් එකක් බොනවා. චූම් බෑම කපනවා. එතන කවුරුත් හම්බ කතා කරගන්නවා. ඉතින් ඒකනේ චැට් එක වැඩි වෙනවා ඒකේ. ඉපැත්තට ඉනට් thoughts කියලා જાතියක් තියෙනවා. background thoughts කියලා. thought without thinker කියලා. ඒ මැෂින් එක දුවන්න slow run එකක් තියෙනවා. අපි කාර් එක නතර කරලා එන්ජින් එක නතර කරන්නේ. එන්ජින් එක වැටෙනවා slow run එකට. idle run කියලා කියන්නේ. අයිඩල් රන් එකක් තියෙනවනේ එන්ජින් එකේ. අයිඩල් රන් එකේ දුවනවා. ඊට පස්සේ ආයෙ ඕන ක්ලච් එක දීපු ගමන් යා. අරගෙන යනවා. ඉතින් අයිඩල් රන් එකක් තියෙනවා නිතරම. අයිඩල් රන් එකේදී ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. අපිට විලා තියෙන්නේ මේ අයිඩල් රන් එකයි මේ purposeful thinking ඒ දෙක වෙන් කරගන්න බෑ අපිට. ඒ කියන්නේ සම්පජාන මනෝ සංකාර සහ අසංස්කාර අසම්පජාන මනෝ සංඛාර සම්පජාන මනෝ සංඛාර දෙක අපි දන්නේ නැහැ තාමෙන් කරන්නේ. සසංකාරික වෙනවද අසංකාරිකව දන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් මොන විදියෙන්වත් දඩුවක් විනිශ්චය කරන්න බෑ. සතියෙන් කරන්නේ අදිස්ථාන කරනවා මට ඉන චතර කෝණේ නෑ. හැබැයි ආවොත් මම රියැක් කරන්නේ. එතකොට බේනවා යා ගේට් ක්‍රෑෂර් කෙනෙක්. uninvited guest කෙනෙක්. uninvited guest කෙනෙක් කාටද සූර්යයට දාලා කකුල් දෙක හොදලා වාඩි කරවා ගත්තොත් ඉතින් ගෙස්ගේ වැරද්දක් නෑ ඒක. අපි මේ වැඩක් කරගෙන ඉන්නකොට ගෙස් කෙනෙක් આવොත් කියන පොඩක් කොහොම ඉන්න අපි වැඩක්. ඉතින් ඔය ආපු වැඩේ කරගෙන යන්න එයාට අපි නිින්ද කරන්නේ නෑ. දන්නේ නැන්නේ මොකටද ආවේ කියලා. ඒ නිසා ඉන්න චැකර් කියලා කියන්නේ අනින්නත ගෙස්ට් කෙනෙක් නැත්නම් ගේට් ක්‍රෑෂ් කෙනෙක්. එයාගේ ලකුණු කපා ගන්න නැත්නම් මිනිහා තරහ කර ගන්නත් එපා. එයාට කියන්නේ we are busy now. මම mindful මම මේ object එකත් එක්ක වැඩ මම මේ උසාවියේ වැඩක්. මම බැංකුවේ කවුන්ටරේ වැඩ කරන ඕන කෙනෙක් මට බෑ විසිටර්ස්ල බාර ගන්න මේ වෙලාවේ. ආන්නේ විදිහට ඒක කරන්න නම් ඒක ඉනර්ට් එකක් බව දැනගන්න ඕනේ. thought without the thinker background thoughts මතක තියාගන්න මේ මයින්ඩ් එකට බෑග්ග්‍රවුන්ඩ් තෝස් නැතුව දුවන්න බෑ. කියන්නේ කාර් එක නතර කරන හැම වෙලාවෙම එන්ජින් එක නතර කරන්න කිව්වොත් ඒක සෞඛ්‍ය සම්පන්න නැහැ. අපි කඩේට ගිහලා සිගරට් එකක් අරන් යනකම් මොනවද ගන්නකම් කාර් එක නතර කරලා එතකොට එයා වැටෙන අයිතරන්නේ නැතිවනේ. ඒ අයිඩල් ගන්න එකේ AC එක වැඩ කරන්න පුළුවන්. ආපුවම ක්ලච් එක දීලා යන්න පුළුවන්. හැමතැනම නතර කරන්න ගියොත්ම ආයෙ ස්ටාර්ට් කරන්න ගොඩාක් පෙට්‍රල් යනවානේ. ඒ නිසා මේ අයිඩල් ගන්න එකට හේට් කරන්න එපා. හැබැයි ක්ලේම් කරන්නත් එපා. බුදුරජාණන් වහන්සේට අවිල්ල තියෙනවා. බුදුරජාණන්සේලා report කරලා තිනවා මෙන්න මේ මම කැලේ තනියම ඉන්නකොට මට නිකමට කල්පනාවක් ආවා අනේ රජ්‍යවරු දරුණු දඩ සමා වෙන්න. ටැක්ස් ගන්න නැත්නම් මේ අහිංසක මිනිසුන් තමන් හම්බගෙනකින් ජීවත් වෙන්න පුළුවන්. මේ රජ්ජුරුව මේ අහිංසක මිනිසුන්ගෙන් ටැක්ස් අරගෙන රජ්ජුරුව සුකෝභෝගීත්වයට ගිදම් කරනවා. අර මිනිහා නැති මිනිහා උලා කාලා ජීවත් වෙන්නේ කියනකොටම පිටිපස්සේ කරනකොට ඕක තමයි මං කිව්වේ ගිහි කියතරින් නැතුව හිටියනම් টොප් එකට ඩෙමොක්‍රටික් රාජ්‍යයක් කරන්න තිබ්බා අපි දැන් උනත් පමාණයි ඒගොල්ලෝ හැරිලා බලනකොට මාරමස්සිලා ඉන්න චරිතක එනකොටම අපි පප්ප පිටිපස්සෙන් ඇවිල්ලා කියනවා ඔයා යෝජනා කරන්න මම ඉස්තර කරන්න අත උස්සගෙන ඉන්නේ. ඊපස්සේ මහරයට බැලලා වැඩක් නැහැ නේ. මොකද යෝජනා අවිලා තියෙන තමන්නේ. ඒ වගේම ඉන්න චරිතක යෝජනාවක් විතරයි. sorry ඉන්න චරිතක යෝජනාවක් විතරයි ඉස්තර වෙලා නැහැ. ඒකෝට ඒක මිනිත් කරන්න ඕනේ නැහැ. සභාගත වෙන්නේ අපි වෙලා තියෙන්නේ එන්නත් ඉස්සලා ඒක යෝජනා ඉදිරි කරගන්න ප්‍රධාන ගිය වැඩේ පැත්තක දාලා අනේ බලන්නකෝ මට මෙහෙම කැත හිතක් ආවනේ. මට මේ පිං හිතක් ආවනේ. ඉතින් අරකට ක්ලේම් කරනවා හැබැයි ගියේ වෙන වැඩකට. ඒක නිසා මේ අවුල විසඳන්න ඕනේ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් නම් මේක සසංකාරික මේක අසංකාරික මේ හිතලා ගත්ත එක මේක නොහිත කියලා ඇති වෙන සාන්තිය නිවන් දැක්කා වගේ මේ හිතේමයි ඇති වුණා උනේ කියන ඇත්ත මම කරේ නෑ මම මෙහෙම හිතාන කරේ නෑ. හැබැයි වෙලා තියෙනවා. මෙයාට හිතනක් වෙලා තියෙනවා. මට කරන්න දෙයක් නෑ. මට මෙයා ළඟට ගිහලා ගෙදර මම හිතලා නෙවෙයි කරේ. මම වාහනේ ඔයාලට මම ගැති මොනාරිය. මේක වුණා මම සියලු පක්ෂයෙන් වගේ ඉල්ලා ඉන්නවා මට සමා වෙන්නයි කියලා. මට අවස්ථාවක් දෙන්න මේ ප්‍රකාශ කරන්න. වැරදි වැරද්ද මම බග කියනවා මම හිතලා නෙවෙයි කරේ. එහෙනම් දැන් කියනවා ඇත්තටම ඔය අවල් දාසි කරපු නිසා මම මේක හිතලා කරේ. හැබැයි මට පේනවා මම කෙරුවා too much reaction කියලා මට ඒ සමාව නැතයි. නමුත් අර අසංස්කාරික කොටස දැක්කනම් සංසාරේ ඉන්න තාක්කල් ඒ කරදරය නැතුණා ඉන්න බෑ. ඒ ඉන තෝස් නැති සංසාරයක් නෑ. ඉතින් ඉරිටේෂන් නම් එකම දෙයයි තියෙන්නේ මේ සංසාරේ තටා කියලා. ඊළ එන්නම් කියලා නෙවෙයි. යන්යන් කියලා යන දවසේ තමයි ඉවරක් වෙන්නේ. දැන් අපි යනකොට ගිහිල්ලා එන්නම් කියලා නෙන්නේ. එතකොට ආයෙ අපි ආයෙ මනුෂකම කියලා බාර ගන්න ඉන චතරක තමයි. ඔන්න ඒ කියන්නේ ඉන චැටර් එකක් සාධාරණීකරණ වෙච්ච ගමන් ඒක ඒක යෝජනා ඉස්තර වෙච්ච ගමන් ඒක වචනයකට බින්දෙනවා එහෙම නැත්නම් ඒක වේදනාවකට වැටෙනවා ඒක සංඥාවකට වැටෙනවා ඒක සංස්කාරයක් බවට පත් වෙනවා හැබැයි යෝජනා ඉස්තර වුණොත් යෝජනා ඉස්තර වෙන්නේ නැතුව යෝජනා වශයෙන් ගියාට මිනිත් එකට යන්නේ නැහැ ඉතින් අපි යෝගාවචරය දෙකක් කරනවා එකක් මේක හිතලා ගත් එකක් නැත්නම් හිතිච්ච එකක්ද කියලා බලනවා හිතිච්ච එකක් නම් ඩිස්ක්ලේම් කරනවා. හිතලා ගත්ත එකක් නම් එතකොට කර්ම රැස්සලා ඉවරයි. එතකොට ඊට මෙයා කොමිට් වෙලා ඉවරයි. එනිසා හිතන්න නැති වෙන්නයි අපි භාවනා කරන්නේ. භාවනා කරනවා හිතනවා කියන්නේ වස. රූප සංඥා මට්ටමට තම්බල තම්බල තුනී කරගත්තට පස්සේ විතරයි මේ ටෙක්නික් එක වැඩ කරන්නේ. කාමයට කාම ගුණ වලට වැඩ කරන්නේ නැහැ. කාම සංඥාට වැඩ කරන්නේ නැහැ. රූපෙට වැඩ කරන්නේ නැහැ. මේ මට්ටම් තුනම බොයිල් ඩවුන් කරගෙන ආවට පස්සේ රූප සංඥා වෙලාදී මේකෙන් කපන්න පුළුවන්. විට්නස් ක්‍රියා හේත. උදාහරණයකට එක දාන්න බැරිද වෙනස් කරලා දැනෙන්නේ නැහැ අපි වල්ලගෙන. ඔව්. ඒක මෙච්චර ඒක දාලා ඒකෙන් තමයි ආනිසංශයක් හම්බ වෙනවනම් කිසිම හේතුවක් නැහැ ඒක නරකයි කියන්නේ. ඒක වැලි ඒක වැලිඩ්. ඒක හොඳයි. අවත් හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද මේක එන මොමන්ටම් එක දුවන්නේ. මම පයි කිව්වට යා නැවත නැසත් ආය ආය ගෙට ගේට් ක්‍රෑෂ් කරගෙන එනවා ඇතුළට. ඒකවල අරගත් හොඳ ටෙක්නික් එකක් තමයි කියන මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක තමයි පෙළන ගතිය කියන්නේ. ඒක තමයි තවන ගතිය. මින් එහාට මේ ටෙක්නික් එක වැඩ කරන්නේ නැහැ. මේක බාරගෙන හිටපන්. හැබැයි කියන්න එපා කාටවත්. ඒක ගෙවදින්නත් එපා. අභිරමණය කරන්නත් එපා මේක. ඒ කියන්නේ මේ ලෝකේ ගත ලෝකේ ක්‍රියාවක් සිද්ධ වෙන්න ෆ්‍රික්ෂන් එකක් තියෙන්න බෑ. හැම ක්‍රියාවකටම ෆ්‍රික්ෂන් එක පාටන් පාෂන් ෆ්‍රික්ෂන් නැති ක්‍රියා නැහැ. අපිට පුළුවන් ෆ්‍රික්ෂන් එක අඩු කරන්න විතරයි. එතකොට එෆිෂන්සි එක වැඩි වෙනවා. මේ අපි හිතනවා මැෂින් එකක් හදන්න කියලා ෆ්‍රික්ෂන් නැති. එහෙම සදාචලයන් ශ්ලෝකේ නැහැ. මනුස්ස ජීවිතේ තියෙන තාක්කල් මේ බේසික් දුක නැති කරන්න බෑ. ඒකට සම්හන්ස දැන් අද අද ඊයේ රෑ දේශනා කරපු දෙයට ඉස්සල විල අසල වගේ මට දැනනයි ඔකම මේ පංචමී වලවලින් තොරේ තැන ඉන්නකොට තමයි ඉන තෝසාවේ ඒතකොට මම ඒක ඔන්න ඔන්න ඔන්න කියලා ඒක එනකොට මට දැනනකොට මම ඒ විදිහටම හිතුවා හිතලා ඊට පස්සේ ඒ වෙලාව මට හිතුණා මම තදංග වශයෙන් මේක යටපත් කරාට ඒක හරි විදිහටම මේ යටපත් වෙන්නේ නැහැ නේද කියලා. ඒක ඒක ඒක විදිහක එක්ස්ප්ලනේෂන් එකක්. මේ බලාපොරොත්තු නැති විදිහට වේදනාවක් වෙනවා නම් බලාපොරොත්තු නැති විදිහට සංඥාවක් වෙනවා නම් ඔය ඉන්න චැටර් එක වැඩ කරන්නේ සංඥා වේදනා දෙක හරහා තමයි. ඒක තව ඒ බවට පත් වෙලා නැහැ ඔය කියන මට්ටමේ. ප්‍රයිමෝඩියල් ෆෝම් එකේ තියෙන්නේ. ඒ මට්ටමේ එනකොට ඒකේ තවන ගතියක් සහ පෙළන ගතියක් තියෙනවා. ඒක ඒක torturing. it's burning. it's intrinsic characteristic of normal truth to suffering. Now you are face to face with suffering, but it is a, it's a noble truth of suffering. Your techniques no more work on beyond that. Because this is bearable. You can put up with. So put up with without talking about that, without bragging about that, without entering into that. So you understand each and every time there's a kind of a friction, kind of a torturing nature, kind of a burning nature that itself become your objective meditation, telling that you are at bare minimum. You are at the slow run. You are at the idle run. Don't go beyond that. That will going to the committing suicide. Going beyond the rational level. So, your prime task, your most maturity is go to that level as much as possible and let it be there without worrying. Which is bearable. And you know it is you go to that level through your technique, your patipada. And you know at that level, least amount of defilements are there. So that's it. Don't go for 100% purity. This purity is relative. සාපේක්ෂ. කේවල පිසුකමට යන්න බෑ මේ ජීවිතේ. ඒක ඒක මේ තියරිටිකල් මැක්සිමම් හිතාගන්න පිස්සුවක්. එහෙමනම් දුක්ඛ සත්‍ය ඉස්සරහින් තියන්න ඕන කවන්නේ. මේකට දුක්ඛ සත්‍ය කියලා ලේබල් එකක් දාන්න. අනාත්ම ඒ net එකම මේ control එකක් නැති බව තුන සමාතනාත්මක ගන්න පුළුවන් අනත්තයි. එමෙ නැත්තම් දුක්ඛ සත්‍ය මැනිෆෙස්ට් වෙනවා මෙතන. මේක ever changing facet. It's an irritation. දුකයි. අනිච්චයි දුකයි. Beyond control. So if you are ready to accept these three significant characteristics and still it is bearable, that's it. That's the point you have to compromise and say, keep that level. Don't let it grow more. Don't proliferate it. Don't regurgitate and ruminate it. Keep it as low as possible, but it's of way of a thing. so you have to just keep an eye. Don't add fuel. Don't appreciate it. Don't talk with others that I have this and what can I do and do you can you help me like? That means you don't understand. You're going to the bare minimum. Who the hell can do more? And that is the way you, how do you call, compromise it. Or put up with this one. And then you can see you are, where you are living. Otherwise it will frothing. It will froth. So you have to keep it suppressed. Or keep it the, keep it the fire at the, just a single flame. මදිගතියක් නිසා තමයි ගඟ යනකොට ගඟට ඇඟිලි ගහන්නේ අපි. අපිට කියලා තියෙන්නේ ගඟ දිහා බලන්න හිටපන්. ඒ අසුචි ගියත්, මල් පීලි ගියත්, මිනිකුණු ගියත්, ඔබ ගොඩ ඉඳගෙන බලන්න හිටපන්. ඉතින් අපි නිකන් ඉන්නකොට හිතන මේකට පොඩ්ඩක් ඇඟිලි ගහුවොත් මොකද වෙන්නේ කියලා කොහොල්ල බබත් එක්ක සෙල්ලම් කරනකොට. ඉතින් මේ බලෙන්ක බබා සෙල්ලම් කරන්න කියලා ගහනනේ බබා බලන් ඉන්නවා මගේ දිහා. ඉතින් හාව ගිහිල්ලා කියනවා මේ මොකද්ද බලෙන්ක සෙල්ලම් කරන්නේ බබා බබා කන්නිලා ඉන්නවා අතින් ගන්න. අතින් ගහම අතැල්ලෙනවා. අනික් අතින් ගහන. පයින් දබලා ඉනවා. අනික් පය මුතන්නේ ඔලියුමුත් ගහුවට පස්සේ හරි. කොල්ල විභාගයේ කිසිම ඇක්ෂන් එකක් නැහැ. නමුත් Taman කොමිටඩ්. හැබැයි පිටිපස්සේ ඉවලා ඉන්නවා. ඌ තීරලා තියෙන පැසිව් එකක්. අපිට කොහොමඩක්වත් කියන්න බෑ කොල්ල බබමට ගැහුවයි කියලා. මේ කොල්ල බබට ගහන්න මගේ ඇතුලේ එජ් එකක් තියෙනවා මොකද්ද? මේ ගාය කියලා කියන්නේ. අද තව හොඳ වචන තියෙනවා ඔකට මේ සිංහල වචන තියෙනවා මේ නිකන් ඉන්නවා මොනවා හරි කරන්න ඕන ඈ උන කියලා අලුතෙන් ඇවිල්ලා තියෙනවා ඒ මෙයා කියන්නේ මේ මේ නිකන් ඉඳේවා ගෝම ගෝම හරි ගාපල්ලාපා පෙස්සන් කියලා අර තින්දුවත් මේ දෙ පද්ධතිය අන හැටියට අපිට තමයි රිෆයින් කරන්න පුළුවන් මම මගෙන් යන්න යමක් තියෙනවා මමත් පොරක් මමත් අයියා මමත් මේක හදන්න ඕනේ කියලා ඉතින් ඇඟිල්ල ගහන පොඩ්ඩයි ඇඟිල්ල ගහන මේ ඉලෙක්ට්‍රික් සර්කිට් එකට මේක නම් කම නැති 3000 හිතන්නකෝ නැත්නම් 66000 තියෙනකොට පොඩ්ඩක් ඇඟිලි සිස් නිකන් නිකන් චෙස් කරන්න කියලා තිබ්බොත් මොකද වෙන්නේ? මිනිහට ආදාහණයට වේදම් කරන්න ඕනේ නැහැ. එතනම හිට වෙනවා. දැන් නෑ මේක එච්චර පොටෙන්ෂල් කියලා. හැබැයි මේ ලයිව් වයර් එකේ මොනම ලකුණක්වත් නැහැ. ලයිව් වයර් එක අල්ලන්න බෑ 125000 වැඩ කරන මිනිස්සුන්ට කියන්න පුළුවන් ලයිව් වයර් එකේ කරට එක තියනවාද කියලා උන් ඒ තරම් සෙන්සිටිව් කියලා කියනවා. මම හිතන්නේ ලංකාවේ තියෙන පොඩි මයි නැගිටලා ඉන ගතිය. නැත්නම් 230 වයරේ කරන්ට් එක යනවද නැද්ද කියලා හොයන්න බෑ. අල්ලන්නත් දෙ කියලා අත තිබ්බොත් නෑ බ්‍රේන් බ්‍රේන් සර්කිට් එක වැරදිලායි කියලා කියනවා ඒ මනුස්සයාගේ දෝෂයක් නෙවෙයි ඒ සර්කිට් එක වැරදිලා බ්‍රේන් එකේ සර්කිට් එකම වැරදි හැබැයි ඒක හදන්න පුළුවන් නමුත් අපි කරන්නේ එයා කොම් කරන එකනේ ඒක තමයි වර්ස්ම දේ. දැන් මෙයා ඉන්නකොට කොච්චරයි ඉඳගෙන ඉන්නකොට කකුල හොල් හොල් ඉන්නවා කියලා දැනට මොකද ADSD රෝගේ ADSD කියලා එකක් තියෙන්නේ මේ ඉස්කෝලේ මේ ඇමරිකන් ස්ටුඩන්ට්ස් ලාට ADHD කියන්නේ ඇටෙන්ෂන් එක කලුලැල්ලට යන්නේ යහ වට පිට බල බල ඉන්නවා මොන මොන හරි කර කර ඉන්නවා ඒ ඇටෙන්ෂන් ඩෙෆිෂන්සි එකක් තියෙනවා ඒකට. ඉතින් මේක ඉස්සර සින්ඩ්‍රෝම් එකක්. දැන් ෆාමසිරෝල් ඉන්ඩස්ට්‍රි කට්ටිය සයිකයිස්ට්ස් ලා කියන ඩිසීස් එකක් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා ADHD තියෙනවනම් මොනවද දෙන බේත? ඒක අනිවාර්යයෙන් මේ දරුවට දෙන්න ඕන දීපුවම් බබා. ඉතින් හේ බාලා ඉන්නවා. අන්තිමට ගිහිල්ලා ඌට භයානක ලෙඩක් හැදෙනවා. ඒ බේත් හදන කම්පැනි කියනවා. අනිවාර්යයෙන්ම මේ මේ මේක හිතන්න ක්ලාස් එක මම ටීචර්. මේ පස් දිනකට වැඩිය ඒක ADHD තියෙනවනම් ඒක අමාරු පන්තියක් කියලා ලේබල් කෙරුවොත් මට 10% පඩි වැඩි. එතකොට මට වෙනවා මේ පස් දිනාට ADHD පෙන්වන්න. ඒකට සිම්ප්ටම්ස් 13ක් තියෙනවා. 13න් 10ක් තියෙනවනම් එයා ඒ ලේබල් එකට වැටෙනවා. ඉතින් ටීචර් කොයි වෙලාවෙත් බලනවා පන්තියේ පස් දිනකට දාගත්තොත් 10% පඩි වැඩි. ස්ටාෆ් එකේ පන්ති පහකට විදිහට ප්‍රින්සිපල්ට ගන්න වැඩි. ඒ ස්කූල් එකට ලේබල් කරනවා අමාරු පන්තියක් කියලා. ඇඩ්‍රිනලින් මොකද බෙහෙත් මට මතක නෑ ඒක රැටලින්. රැටලින් බිස්නස් කරන එකනේ කතා කරලා කියන මේ දරුවෝ විනාශ කරන්න ඇති. දරුවෝ ඒ කාලේ ශ්‍රී ලංකාවේ කියන කහන දෙයක් නෑනේ. attention deficiencies තියෙනවා. දැන් බලලා තියෙනවා මේ වංශිකේ මූලික බ්‍රේන් එකේ අඩුපාඩුකම් තියෙනවා. බෙහෙත් දුන්නොත් වෙන්නේ සම්පූර්ණ එක රෝම් ට්‍රක් එකට වැටෙනවා. අඩු කරකිල්ලක් කරපු ගමන් ළමයට දඩුවම් කරන පරිශ කරන්න ගිය ගමන් ඇග්‍රවේට් වෙනවා. නමුත් ඒ සර්කිට් එක හදන්න පුළුවන්. අපේ තියෙන පිස්සු ඇදිච්චට පස්සේ අතපල්ලේ වැටෙන එකනේ. අපි කොම් කරනවානේ. ලාදුළු හැදුනට පස්සේ ඒ පිස්සු හැදුනට පස්සේ වෙස්ට් එකේ යතින් හොඳයි. ඒකට ඒක හොයලා බලනවා. දැන් හොයාගෙන තිනවා ඔය මේ ඕටිසම් ඕටිසම් කියලා කියන තමයි මේ ෆිල්ම් එකක් හදලා තිනවා <clears throat> ඕටිසම් තියෙන ළමයින්ට තවත් 10ක ට්‍රේනින් එකක් දීලා ඊයේ බ්‍රේන් එකේ සර්කිට් එක හදන්න පුළුවන් බෑ 100%ක් නෙවෙයි. වෙනස් කරන්න පුළුවන් බවට. ආය වෝ වෙටරන්ස්ලා ඇමරිකාවේ හැම මාසයකම 1000ක් විතර සීදීනස ගන්න. ඒක භයානක ලෙඩක්. නතර කරන්න බෑ. මොකද අර හොර එක දැක්කට පස්සේ මිනිසුන්ට ඒක ඒ දෙකොල්ලක් කරන කරපු රිසර්ච් එකක් පෙන්නනවා. ඒ මිනිස්සු නැවත පොසිටිව් තින්කින් වලට ගන්නවා. කොම් කරලා මේ නෙවෙයි පොඩි යෝගා එක්සර්සයිස් වගේ කානපාන එක්සර්සයිස් වගේ දෙන්නේ. ඒකෙදී ආකල්ප වෙන්න ඕනේ මේ මනසට තියෙන හાર્ඩ්වෙයාර් එකේ අප්සෙට් එක. කොන් කෙරුවොත් වෙන්නේ වැඩි වෙනවා. ඇට ඒ නිසා ආදරය කරලා යාට පුළු ඇටෙන්ෂන් දීලා කෙරුවොත් එයාට කොන්ෆිඩන්ස් දෙන්න පුළුවන්. බැලුවොත් ඔය විශාල පිරිසකට අපි දන්නේ නැති පිරිස් වලට. ඒ වගේ මේ එළියට පේන තරම් සිම්ප්ටම්ස් තියෙනවා මයින්ඩ් එක බැලන්ස් නැහැ. ත්‍රිනන්දි කිව්වේ අබ්බේ පුතු ජන උම්මත්තක කියලා නේ ඔක්කොට බෙත්ත කපලානේ කියලාද. ඒ නිසා අපිට එකෙකුට ඇඟිලි දික් කරන්න බෑ. අපිට තියෙන අපි එක එකනායි සාක්ෂි අරගෙන මේකට සාධනීය පිළිතුරක් දෙන එකයි. මයින්ඩ්ෆුල්නස් එක තමයි දැනට කියන්න කැමති මේ සරි ටයිම්ස් මැගසින් එක මයින්ඩ්ෆුල්නස් ගැන කියන්නේ. මේ අලුතම ආපු ටයිම්ස් මැගසින් එක මට දෙන්නෙක් ලියලා තිබුණා. මයින්ඩ්ෆුල්නස් ස්කූල්ස් කියලා පටන් ගන්න තියෙනවා. ඔය ඉතිසලා ඊමේල් එකක් ආවා ඒ මේ සෙන් ෆ්‍රැන්සිස්කන් ස්කූල් එකක් ඒ ළමයිට ඔක්කොට මයින්ඩ්ෆුල්නස් එක උගන්වලා ඒකම් විනාඩි 5ක් වාඩි වෙලා තමන්ගේ මනස දිහා බලන්නේ කියලා. ඒකේ ඉස්කෝලේ රෙක්ටයි ඔක්කොමලා ඉඳලා ගත්ත ෆොටෝ එකක්. දැන් මේක දාලා තියෙනවා. ඒක ප්‍රින්සිපල් කියලා තියෙනවා. පුළුවන් තරම් මේ ඊමේල් එක යවන්න. පුළුවන් තරම් මිනිසුන්ට කියලා දෙන්න. මේ නොමිලේ ක්‍රමයක් තියෙනවා. මයින්ඩ්ෆුල්නස් එක කරන්න. එතකොට අර තියෙන බොඩි බොඩි ඩිස්ටෝෂන් තියෙනවා. ඩිටෙක්ට් වෙන්නේ නැහැ සුව වීම සිද්ධ වෙනවා. ලෙඩේ අඳුර ගන්න ඕනේ නැහැ ලෙඩේ සුව වීම සිද්ධ වෙනවා. දැන් තුනයි කාලයි. හොඳයි අපි එමනම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡා සැසිවාරය સમાપ્ત කරනවා. තුනයි 10යි. එතකොට අපිට විනාඩි 50ක විතර කාලයක් තියෙනවා සක්මනට අපි නැවත හතරට රැස් වෙනවා ධර්ම සාමූහික භාවනාව සඳහා මේ මතක් කිරීමත් සමග අපේ ධර්ම සාකච්ඡා සැසිවාරයේ සමාප්තිය සඳහන් කරනවා. ශිරු දිනාගම තෙරුවන් සරණයි.